හොඳයි නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. අද අපි එතකොට කතා කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන එක. එතන මේ බෝධිපාක්ෂිකය කියලා කියන්නේ බෝධිය ලබා ගැනීමට උපකාර කරනවා කියන අර්ථය. එතන මේ ධර්මතා ටික වඩවන්න ඕනේ බෝධියට. මොකද්ද බෝධිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය තමයි බෝධිය කියලා කියන්නේ. එතකොට බෝධි පාක්ෂිකය කියලා කියන්නේ අවබෝධයට උපකාර කරන. එතකොට බෝධිය කියන්නේ ඇත්තටම නිවන. එහෙනම් නිවනට උපකාර කරන ධර්මතා තමයි බෝධිපාක්ෂික ධර්ම සත්‍තිස් කියපුවාම 37ක් තියෙනවා. ඒත් වෙනවාද 37ක් තියෙනවා. ඒ 37න් අපි බලමු එතන තියෙන එක එතකොට පැහැදිලි ඉස්සලම තියෙන සතර සතිපට්ඨාන. ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීර්ය. ඊළඟට සතර irdipaada. ඊළඟ පංචේන්ද්‍රය, පංච බල, ඊළඟ සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා තියෙනවා. තේරෙන්නේ මේ ටික. එතකොට දැන් මේ ටික 37ක් තියෙනවා. පේනනේ 34. එතකොට මෙතන 4යි, දෙවෙනි එකත් 4යි, තුන්වෙනි එකත් 4යි, හතරක් තුන 12යි. පහේ පහේ දෙකක් තියෙනවා පංචේන්ද්‍රය, පංච බල. එතකොට 10යි. එතකොට 22යි. 22යි සත්පුරුෂයන්ග එතන 7යි. සත්‍ය කියලා කියන්නේ හතක්. එතකොට අපි ගිය සතියේ කතා කරේ සත්‍ය විසුද්ධිය, විසුද්ධි හතක් කියන. ඒ වගේ සත්‍ය බොජ්ජංග කියන්නේ හතක්. ඒ හතයි මෙතන ආර්ය ශ්‍රාංග මාර්ගයට අංග 8යි ඔක්කොම කීයක් වෙනවද 37ක් තියෙනවා. ඒතර මේවා මම එකින් එකට පොඩ්ඩක් කියලා දෙනවා. අපි <clears throat> දැන් මෙතන කරන්නේ අපි මේ භාවනා වැඩසටහනේ මේ බෝධිපාක්ෂික ධර්ම වැඩ වඩන්න අවශ්‍ය වෙන කමඨාන් පාවිච්චි කරාද කියන එක තමයි බලන්නේ. අපි මේවා කරාද? එතකොට ඒ කරානම් නේද හුඟක් අපේ මේ වැඩ පිළිවෙල සාර්ථකයි. ඉතින් මේවා වැඩුණාද අපි භාවනා කරනකොට වැඩෙන්න ධර්මයන් කියලා දුන්නාද කියන එක තමයි ඔයත් මේකේ බලන්න ඕනේ. එතකොට මෙතන බලමු අපි සතර සතිපට්ඨානයේ තියෙන කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා හතරක් තියෙනවා. ඉතින් ඔය හතර අපි බලමු කායානුපස්සන. ඒතර කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා කියන්නේ. ඒතර මේ කයේ කෙලස් තවන වීර්යයෙන් ඇතුව නුවණ සිහිය ඇතුව ඒ ලෝකේ ලෝභ දේශයෙන් නැත්නම් එතන ඇත්තේ නම් අවිජ්ජාවයි ව්‍යාපාදයයි දුරු කිරීම සඳහා සිහිය ප්‍රයත්න ආකාර හයක් වෙනවා. 6ක් කිව්වට ඇත්තටම තව මේකේ කොටස් වැඩි වෙනවා. නමුත් මම මේක කෙටියෙන් 6කට පෙන්නනවා. මොකද අවසානයේ පෙන නවසීවතික කියන භාවනාවේ මේ කොටස් 9ම එකක් විදිහට අරන් තියෙනවා. ඒකයි. 9ම ගත්තොත් එහෙම කීයක් තියෙනවද? එතකොට මෙතන දැන් 6යි 6 ගත්තාම 15ක් තියෙනවා. තේරුණා නේද? 15 අපි දැන් කීයකද බෙලා තියෙන්නේ? 6කට. එතකොට මෙතන දෙන ආනපාන පබ්බේ කියලා එකක් තියෙනවා. මොකද්ද? ආනපාන කබ්බේ. එතකොට මේක මතක ඇති ආස්වාසේ ප්‍රස්වාසයේ මත සිහිය පවත්තන. එතකොට මේකේ පෙන්වන්නේ භාගතුන් වහන්සේ අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභුජිත්වා, උජුං කායම් පනිද්දාය පරිමුඛං සතින් උපස්තපෙත්වා යන ආදි වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ මුල් කොටසේ මේක තියෙනවා. එතකොට මේක සතිපට්ඨාන සූත්‍රයේ ඔයාලට තියෙනවා නේද පොතක් හේමත් හම්බ වුණා. ඉතින් ඒකේ බලන්නත් පුළුවන් මට සතිපට්ඨානෙ පෙන්නන්නත් පුළුවන්. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ ඒකේ අවසානයේද තියෙනවා. වෙනනේ අවසාන කොටසකුත් තියෙනවා. දැන් පළවෙනි කොටසෙන් පෙන්නන්නේ ආනපාන සතියේ භාවනාවේ තියෙන මේ සමත කොටසක් තමයි ඒකේ පෙන්නන්නේ. මොකද පෙන්නන්නේ? සමත කොටසක් පෙන්නන. ඒ කියන්නේ සමත සමාධියක් පිළිබඳව කොටස තමයි මුලින් පෙන්නන්නේ. ඒක කියනවා දීගංවා රස්සංවා එහෙම නැත්නම් දිග බව දකින්න කිව්වා, කෙටි බව දකින්න කියලා කිව්වා. ඊළඟට සංසිඳුණු බව දකින්න කිව්වා. ඊළඟට මේ සංසිඳුණු ස්වභාවය දැකගෙන එතකොට අවසානයේදී ඉතර පෙන්නවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. මේ සියලු හුස්ම කය කියන්නේ මුළු හුස්ම කයම ඒක තමන්ගේ සංසිඳවමින් මේ උතුම් කයම ගැන සංසිඳවමින් මේ ආස්වාදයේ ප්‍රස්වාදයේ තුල සිහිය පාත්තන්න කියලා කියනවා. එතකොට අන්තිමට සංසිඳිලා එතනින් නම් තමයි අපි අර ධාන වලට හිත නංවන්නේ. මොකක්ද ධාන ටික? පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, චතුර්ථ ධානය. දක්වා. ආන් මේ චතුර්ථ ධානයට ගියාම තමයි අවසානයේට ඔයත්තන්ට තියෙන්නේ අර කාය සංකාර සම්පූර්ණයෙන්ම සංසිඳිලා. නේද මොනවද සංසිඳලා දෙන්නේ කාය සංස්කාර සම්පූර්ණයෙන් සංසිඳිලා ඒක තමයි දැන් අපි කාය සංස්කාර ගත්තාම අවසානයේ කාය සංස්කාරයේ තියෙන මොකද්ද ආස්වාදය සහ ප්‍රස්වාදය ඉතින් ආස්වාද ප්‍රස්වාද සම්පූර්ණ සංසිඳිලා ගියලාට පස්සේ තමයි අපිට චතුත්ථ ධාන සමාපත්තිය ලැබෙන්නේ තේරෙනවද කියන එකද ඒ කියන්නේ චතුත්ථ ධාන සමාපත්තිය කියන එක ලැබෙන්නේ සම්පූර්ණ කාය සංස්කාර සංසිඳුණා. එහෙනම් කාය සංස්කාර සංසිඳලා චතුත්ථ ධාන සමාපත්තිය දක්වාම එතන පෙන්නනවා පළවෙනි කොටසේ. ඒක මේ සූත්‍රය එකක් බලන්න අවශ්‍යද ඔයගොල්ලන්ට? ඒකත් ඕනනම් මට පෙන්වන්න පුළුවන්. ඒක කියනවා සතිපට්ඨාන සූත්‍රයේ ඉතින් ඒක මෙහෙම බලමු නේද? ඒක ඔයාලට බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් හරි අරගෙන ආනාපාන සූත්‍රය තියෙනවා. ඒක සම්පූර්ණම තින් ඒ කතාවම තියෙනවා. ආනාපාන සති පබ්බේ. එතකොට එතනින් පස්සේ නේද? දීගංවා රත්තංවා කියලා සබ්බකාය පටිසංවේදී අසතිස්සාමීති තික්කදී සබ්බකාය පටිසංවේදී පස්සතිස්සාමීති තික්කදී ඊළඟ තමයි පස්සම්බයං කාය සංකාරය. දෙන තියලා මේ කාය සංස්කාර සම්පූර්ණ සංසිඳවමින් ආස්වාද කරනවා ප්‍රස්වාස කරනවා කියන තැන තමයි එතනදී ඒ මත සිහිය පවතිනවා කියන තැන තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ හුස්ම රැල්ල මත සිහිය පවතිනවා නේ කාය සංස්කාර සංසිඳුණු තැන සිහිය පවතිනවා කියන එක චතුත්ථ ධානය සමාපත්තිය. එහෙනම් චතුත්ථ ධාන සමාපත්තියෙන් අපි හතරෙන් ධානය දක්වා දියුණු කරලා ඊට පස්සේ අවසානයේ මේ හුස්ම රැල්ලේ තව කොටසක් අපි බැලුවා අවසානයේ. ඒක තමයි මේ හුස්ම රැල්ලේ සමුදය බලන්න කියලා කියනවා. මොකද්ද බලන්න කියන්නේ? සමුදය. සමුදය කියන්නේ ඇතිවීම. ඒ වගේම හුස්ම රැල්ලේ වය වය කියලා කියන්නේ නැතිවීම. එතකොට සමුදය වය ධම්මානුපස්සී ඒ කියන්නේ ඇතිවීමත් වය කියලා කියන්නේ නැතිවීම. එහෙනම් ඇතිවීම නැතිවීම බලන්න කියලා කිව්වා. එහෙනම් ඒක අද අපි කරා නේද? ඊට කලිනුත් අපි කරා. එහෙනම් මෙන්න මේ ඇතිවීම නැතිවීම බලනවා කියලා කියන්නේ ඕක මතක තියාගන්න හුස්ම රැල්ලේ ඇතිවීම නැතිවීම බැලුවත් එකයි ඒක උදේවය කියලා බැලුවත් එකයි. ඉතින් ඒකම තමයි දැන් ඔයගොල්ලෝ දන්නවාද මේ අපි අතපය නමන්නේ දිගාරින්න පවා මේවට කියන්නේ කාය සංස්කාර කියලා. දැන් මේ අතපය නමන්නේ දිගාරින්නේ ඔක්කොම කාය සංස්කාර. ඒ කියන්නේ කාය සංස්කාර සංසිඳනා කියලා කියන්නේ අතපය නමන දිගාරින එක පව මොකද්ද කියන්නේ. ඒකනේ මම කියන්නේ අර මෙහෙම කරන්න එපා කියලා. ඇයි කාය සංස්කාර සංසිඳෙන්නේ නැහැ. දැන් තේරෙන්නේ කාය සංස්කාර සංසිඳෙනවා නම් කාය සංස්කාර සංසිඳනවා නම් මේ දැන් මෙතන ඔන්න බලන්න ගැටිලා නෙමෙයි දැන් මෙතන මොකෙක් හරි කනවා. දැන් කනකොට ඇත්තේ නැහැ මොකෙක්වත්. එතකොට මෙතන නිකන් දැයෙනවා. එහෙම නිකන් නිකන් නලියනවා, කහනවා වගේ. ඉතින් මොකද කරන්නේ? භාවනා පැත්තක දාලා ඒක කහනවා. කහනකොට මොකද වෙන්නේ? කහනකොට දැන් ගැටිලානේ දෙන්නේ. එතකොට කාය සංස්කාරය ඇයි ඉස්සෙන්නේ? එහෙනම් හිත එතනදී අර තියෙන තැනට යන්නේ නැහැ. එතකොට මේ වෙන දැන් බලන්න මේ කියන දේ තේරුම් ගන්න දැන් බුදු පියාණන් වහන්සේ නමක් මේක දේශනා කරන්නේ. එතකොට මේ කියන දේ අහලා ඒක තේරුම් ගන්න ඒක ක්‍රියාත්මක කරන්නත් මොනතරම් Tamanට බුද්ධියක් තියෙන්න ඕනද නේ? දැන් කියන දේ මොකද්ද කියලා තේරෙන්න. ඇයි මේ කියන්නේ? එතකොට ඒක කියනකොට Tamanගේ හිත ඇතුලෙන් ඔය කිව්වට ඕනේ නැහැ යුක්තක් කියලා ආඩි වෙනවා. එහෙමනේ කියන්නේ හිතේ. ඕක බලන්න ඕනේ නැහැ කිව්වට ඇති පොඩ්ඩක් නිකන් කියලා නේද? තව ඕන ඇහත් දැල්ලා බලනවා ආමුදුර මොකද කරන්නේ කියලා බලනවා. එතකොට ඒ ප්‍රශ්නේ දැන් එතන තවත් එකක් ඊට පස්සේ. නේද? අනිත් කට්ටිය මොකද කරන්නේ කියලා බලන්න හිටපො. මං විතරද භාවනා කරන්නේ අනිත් උන් නැගිටලා ඇති කියලා එහෙම. එහෙම බලපුවාම අනිත් කට්ටිය ඉන්න ඊට පස්සේ තේරෙනවා මටම තමයි වැඩ වෙලා තියෙන අනිත් කට්ටිය නම් හොඳට ඉන්නා කියලා එහෙම පේනවා. පේනවා නේද? ඇහැරලා බලපුවාම වැඩේ ඉවරයිනේ. ඒ නිසා එහෙම කරන්න එපා. ඊළඟට කුරුල්ල වෙනවා. තේරෙනවද? කුරුල්ල ඇවිල්ලා මොකද කරන්නේ? ඔයගොල්ලෝ පරීක්ෂා කරනවා. මුම් භාවනා කරනවාද? නැද්ද කියලා බලනවා. මේ වගේ අඬකටවත් මෙයාලගේ භාවනාව මේ කැඩෙනවද කියලා ඔන්න බලන්න ඒ දෙන්නෙක් මං ගෙනලා තියෙනවා. ඒ ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ සද්ද දාන. හරි. ඉතින් ඒ වගේ ඉන්නවා. ඉතින් ඒ වගේ කුරුල්ලෝ කාප්පු නේද? රංචුවක් උදේට ගෙන්නනවා. ඇයි මේ කට්ටිය එච්චර දක්ෂද කියලා බලන්න පුළුවන් අපිට දැන්. Taman දක්ෂද? ගැටෙනවා නම් එතකොට අපිට එතන ප්‍රශ්නේ තියෙනවා නේ. ගැටෙනවා. ඉතින් මෙතනදී මතක තියාගන්න අපිට කරන්න පුළුවන් සීමාවල් තියෙනවා. සමහර දේවල් පාලනය කරන්න පුළුවන් ඒවා තියෙනවා, බැරි ඒවා තියෙනවා. පුළුවන් එක පාලනය කරනවා, බැරි එක කරන්න දෙයක් නැහැ. නිශ්ශබ්දව ඉන්න තියෙන බලාගෙන ඉන්න. ඉතින් අපිට තියෙනවා ඉතින් අර ධානයකට එන්න නැත්නම් ওই විදිහට හරියට භාවනා කරනහම අරවට හිත යන්නේ නැහැ මොකද එන්නහපව මෙතෙන්නම එනවා. ඒ තමන්ගේ අරමුණට එන අරමුණ ඒ තරම් ප්‍රණීතයි එතනදී. ඒකයි. එහෙනම් දැන් ආනාපාන සතිය භාවනාවේ කොටස් දෙකම කරලා තියෙනවා. මොකද්ද? හැබැයි මතක තියාගන්න මේ ධානය අපි <clears throat> මෙතන එකක් තේරුම් ගන්න ඕනේ. අපි දැන් මේ ධානය පොඩි වෙලාවක් තමයි පුහුණු කරන්නේ. හැබැයි මේ හැම ධානයක්ම පැයක් දෙකක් ඉඳලා මොකද කරන්න ඕනේ? හොඳට පුහුණු වෙන්න. එතකොට තමයි මේ ධානය ඇත්තටම නිවැරදිව ධානය කියන එක හොඳට තේරෙන්නේ. එතකොට අර මගෙන් අහන්නේ නැහැ හරියට ධානයකට ගියපු කෙනා ධානය ඇස්සේ සත්‍ය වෙනවාද කියලා. කියන්නේ හරියට ගියා නම් මොකද වෙන්නේ? ඒක මොකක් නැතුව හරියට ගල් ගැහුවා වගේ හරියටම හිතට තැන තියෙන. ඒ ධානයේ හරිම හරිම දැඩිව එහෙම නැත්නම් හරිම ඒක මේ තමන්ට හරිම දැනෙනවා ඒක මුළු ඇඟටම දැනෙනවා ධානය. එතකොට ඔය යන්නේ එතකොට ධානය සමාධිගත වෙන්නේ එතකොට ඒ අන්තම් ඒ යන්තම් ඒ කොහොමනම් අරක කොහොමද කියලා හිතාගෙන ඒකන ධානය වලට ඇලෙනවා කියලා කියන්නේ. ධානය හරියට ගියාට පස්සේ ඇලෙනවා. ඒ නිසා ඒ ධානයේ ස්වභාවය තම හොඳට තේරුම් ගන්න ඕනේ. හැබැයි තව එකක් තියෙනවා. ධාන විතරක් කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. දැන් ධාන ටික කරලා ධාන පදනම් කරගෙන එතනින් එහාට යන්නත් ඕන. මුළු ජීවිත කාලෙම ඔයගොල්ලෝ සිල් රැකලා විතරක් මදි. සීලය පදනම් වෙන්නේ මතක තියාගන්න සමාධියට. ඔයාලගේ සීලය හොඳ නම් මොකද එන්නේ ඉක්මනට හිත සමාධිගත වෙනවා. හරි ඉක්මනට හිත සමාධිගත වෙන එක දිගට පවතිනවා. තීලය කැඩෙච්ච ගමන් සමාධිය කැඩෙනවාමයි. තීලය කැඩෙච්ච ගමන් සමාධිය කැඩෙනවාමයි. ඔයගොල්ලෝ කතා කරනකොට එහෙම මොකද වෙන්නේ? තීලය කැඩෙනවා. කැඩෙනකොට සමාධිය කැඩෙනවා. මේකයි කියන්නේ ඒක එපා කියලා. ඉතින් එතකොට අර තියෙන වෙලාවේ හරි මේ පැය හතර හරි පුළුවන් හිත පරිස්සම් කරන්න නේද? ඒක නෙවෙයි වැදගත් වෙන්නේ අපිට ආපු එකේ. ඊළඟට එහෙනම් ආනපාන සතිය භාවනාව අපි ওই විදිහට කරලා තියෙනවා. ඊළඟට පාසකම් මාතන පොඩ්ඩක් කෑ ගහන්න එපා කියන්නේ ටෙලිෆෝන් එකේ <coughs> බන දෙකක් වෙනවා ඒක. එතකොට ඊළඟට ඊළඟට පේනවා තව කොටසක් තියෙනවා මේ කායानुපස්සනාවේ ඒක තමයි ඉරියාපත පබ්බේ. මොකද්ද? ඉරියාපත පබ්බේ. ඉරියාපත පබ්බේ කියන්නේ ඉරියව්ව. මොකද ඉරියව් ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා. මේ ඉරියව් හතර. ඔලා දන්නවද මේ ඉරියව් හතර විතරක් සිහිය පවත්තුපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතන ඉරියව් හතර ගැන විතර. ඒ කියන්නේ තමන් සිහියෙන් ඉඳ ගන්න. සිහියේ නැගිටින තමන් මේ ඉන්නේ දැන් මේ ඉරියව්වේ කියන එක එයාට පැහැදිලිව පේනවා. එතකොට ඇවිදිනවා නම් ඒ සක්මන් භාවනාව. ඒකට කියන්නේ සක්මන. එහෙනම් සක්මන් කරනවා කියන එක සිහිය තියෙනවා. නිදා ගන්නකම් නිින්ද යනකම් සිහිය තියෙනවා. එතකොට දැන් ඔයත් උන්ගේ මං කියවා ඔය ඉරියව් හැම ඉරියව් ඉඳ ගන්නවා නම්, හිට ගන්නවා නම්, ඇවිදිනවා නම්, නිදා ගන්නවා නම් ඔය හැම තැනටම මං කියව කමටහන් වඩන්න කියවනේ සිහිය. සිතක් කියලා වළන්න කිව්වා. ඒකද නැද්ද? ආ එහෙනම් ඉඳගත්තා හිත. හිටගත්තා හිත. එතකොට අපි කලින්ම කිව්වක මහ දුකක්. හිතක් කියලා කියන්නේ දුකක් නේ. දැන් හිතක් සකස් වෙනවා කියන දැනුම සකස් වෙන්නේ මොකද්ද? හිත නැත්තම් දුකක් නැහැ. දැන් හිතක් සකස් වෙන තැනම නේද දැන් ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි විඥානයයි නාම ධර්ම එකතු වෙච්ච තැන සිත සකස් වෙන්නේ. එතකොට ඒ සිත සකස් වෙච්ච තැනම තතෙක් පුජ්‍යලයක් මම ඉන්නවා කියන එක බිහි වෙනවා. තථා පුජ්‍යලයා මම කියන කෙනා බිහි වෙච්ච තැනම දුකම තමයි. එහෙනම් හැමතැනම සිතක් තකස් වෙනවනම් දුක තමයි. ඉතින් මේක අවසාන එක තමයි මේ හිත් પરම්පරාව මොකද කරන්නේ? මේ හිත් પરම්පරාව ඉපදී ඉපදී මෙරි මෙරි යන හිත් પરම්පරාව නවත්තා ගන්න එක තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. එහෙනම් යම් ප්‍රමාණයක් දක්වා ඉස්සලා නවත්තලා දැන් සෝපදේශේද පරිණිරවාණයෙන් කරන්නේ. නවත්තලා දැන් සෝවාන් කෙනෙක් වුණාම කියන්නකො එයාගේ හිත් પરම්පරාව ඊට පස්සේ උපදින්නේ සුගතිගාමි භවවල උපරිම ආත්ම භාව 7යි. එතකොට ආත්ම භාව හතයි තියෙන. එතනින් පස්සේ ආයි හිත් පරම්පරාව උපදින්නේ නැහැ. දැන් ඔක නතර කරන්නේ මේ දුක නැති කරගන්න. එහෙනම් දුක කොච්චරකට සීමා වෙන්නේ? භව හතයි. නරහත් වුණොත් එහෙම අරහත්ත්වයටපත් වෙලා පිරිනුවම් පානකම් විතරයි හිත් ටික හටගන්නේ. ඒ අර පරණ කර්මේ විපාකයේ විදිහට ඒ හිත් ටික හට ගන්නවා. එතනින් පස්සේ ඉවරයි. ඒකත් ආයි අලුතෙන් කර්ම නැහැ. ක්‍රියා හිත් ටික විතරයි හටගන්නේ. විපාක තියෙන විපාක තියෙන අය හිත එක්ක සකස් වෙන විපාක තියෙන. එහෙනම් දැන් පැහැදිලිද මෙතන? එහෙනම් ඉඳගත්තත්, හිටගත්තත්, ඇවිද්දත්, නිදාගත්තත් මොකෙන්ද ඉන්නව? සිහියෙන්. එතකොට දැන් බලන්න කොච්චර නේද ඇවිදින එක මොනතරම් වාසනාවන්ත වාසනාවන්තද සිහියෙන් යනවා. සක්මන් කරනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් සක්මන හොඳ තිබෙන පයින් යනකොට උනා ඇවිදින තැනකදී හරිය ලොකු දෙයක් තියෙන. එතේ නම් දැන් මෙතේ නම් බස් එකට යනකම් ඇවිදගෙන යනකොට මොකද කරන්නේ? වටේ තියෙන ගෙවල් වල තියෙනවා බල බල, මල් තියෙනවා බල බල, ඒවා කර කර යනකොට අර එකක්වත් අඩන්න බෑ. 100 තිබ්බනම් කකුලට එනම් කකුලේ 100 තමයි එකින්කට යන්නේ. දැනනේ මේක හරීම වැදගත් වෙනවා. ඊළඟට කාරණාව තමයි දැන් සතිය අපි පවත්වානේ. එතකොට එහෙනම් මේ ඉරියාපතපබ්බේ කියන එක ඔය ඇතුළට අන්තර්ගත වෙලාද නැද්ද අපි එහෙනම්? අන්තර්ගත වෙලා. අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට තියෙනවා සති සම්පජාන්නේ කියලා එකක්. මොකද්ද? සති සම්පජාන්නේ. මෙතන තියෙන්නේ සියලු ඉරියව්. දැන් අතන ප්‍රධාන ඉරියව් හතරට අමතරව සියලු ඉරියව් අතපය නමනවා නම්, දිගාරිනවා නම්, දැන් මෙහෙම අත නැමුවා තමන් හිතනවා එතන ක්‍රියාත්මක වෙන්නේ සිතක්. දිගෑරිය සිතක්. ඒ වගේ සිහිය පාත්වන හැමතැන. සිත පරම්පරාවක් කියන්නේ නමුත් අපි කිව්වේ එක සිතක් කියලා බලන්න කියලා. හරි ඒ වගේ කමඨහන පංච උපාදානස්කන්ධය කියලා වෙන්න පුළුවන් විඥාන නාම රූප කියලා වෙන්න පුළුවන් නේද? ඒ විදිහට ඒ තැන්වල සිහිය පාත්තන මේ විදිහේ ක්‍රියාවලියක් තමයි මෙතන තියෙන්නේ කියලා අනික තමයි සති සම්පජාන්නේ. ආලෝකිතේ විලෝකිතේ එහෙ බලනවා නම් මෙහෙ බලන බෙල්ල හරව හරව බලනකොටම බෙල්ල හරවනකොටම දැනගන්නවා දැන් මොකද්ද හිතක් තමයි. ඒතර බලනකොටත් පේන්නේ එතන මොන හරි දකින්නකොටත් එතන හිතක් තියෙනවා. සියලු ඉරියව් ගැන සිහියෙන් දකිනවා. සති සම්පජාන්නේ කියපුවම සිහියක් තියෙන අතර නුවණක් තියෙනවා. මොකද්ද නුවණ කියන එක තමයි ඒ තමන්ගේ සතියක් තියෙනවා නම් දැන් මෙතන සතියයි සම්පජාන්නේ අතර පොඩි වෙනසක් තියෙනවා. දැන් සතිය දිගටම අපි සිහියෙන් ඉන්නකොට ඔයත්තන්ට කාලයක් එහෙම කරගෙන යනකොට තේරෙනවා තමන් මේ හදාගත්තා වූ ඒ වෙලාවේ සකස් කරගත්තා වූ හිත උපාදානයේ උනාද භවයට ගියාද නැද්ද කියන එක තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තණ්හාවක් ඒ හිතේ ඇති වුණාද නැද්ද? ඒක තමන්ම දන්න. ලස්සනයි හොඳයි මනවයි කියලා හිතෙනකොටම තමන් දන්නවා දැන් ගේ ආ වැඩේ ඉවරයි. අහු වුණා කියන එක තේරෙනවා. අහු වුණ නැත්තම් අහු වුණ නැති බව තමන්ට තේරෙනවා. ආයකින් මම මිදුණා. ඈ දැන් ඔන්න දැන් එක දැන් ඔන්න හිත් પરම්පරාවක දැන් පළවෙනියටම අපි හිතමුකෝ දැන් ඔන්න මල් වලට ආස කියලා හිතෙන කෙනෙක් කියලා. ආ ෂෝප් මල අපේ ගෙදර ගෙනිහිල්ලා හදාගන්න ඕන කියලා හිතනකොට ඔන්න මේ කියන බණපදේ මතක් වෙනවා. මතක් වෙනකොට මොකද කරන්නේ? සිහිය ප්‍රාර්ථනා මේකත් මේ විදිහ එකක් නේ කියලා අහන පවත්නකොටම එයා දන්නා මෙන්න මේ කොටසේ මං සතරේ ගියා මේ කොටසේ මං සතරේ නිදහස් වුණා. එහෙනම් එයාට ඒක පේනවා. එතන Tamanට ටිකක් තවත් කල් යනකොට පේනවා කොච්චර ප්‍රමාද වුණාද කොච්චර අප්‍රමාද වුණාද කියන එකක් තියෙනවා. දැන් මේ සතියේ එන්න එන්න එන්න එන්න මොනවා කවුරුවත් කියලා දෙන කවුරුවත් කරලා දෙන එකක්ද තමන්ගේ හිතේ ඇති වෙන එකක්ද මේක. ඒකනේ ස්වයං විනයක් කියලා කියන්නේ. බුදුහාමුදුරෝ මෙතනදී අපිට භාගතුන් වහන්සේ සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. මොකද නිදහස? හරි දේ කියලා දෙන්නා ඊට පස්සේ ඕන දෙයක් කරගන්න කිව්වා. හරි දේ කියන්න ඕන අපි. මේක තමයි කළ යුතු දේ කිව්වා කියලා ඉරෙලා කැමති එක කරගන්න. එතකොට කවුද ප්‍රඥාවන්ත? තමන් ප්‍රඥාවන්ත නම් තමයි මේ කියන දේ තේරුම් ගත්ත කෙනා. ඒ කියන්නේ අර සුත්තමේ ඥානිය ඕනි කියලා කියන්නේ. චින්තාමේ ඥානෙ, ඒ වගේම භාවනාත්මක ඥානෙ මේක දිනු කරගත්ත කෙනා මේක කරන්න පටන් ගන්නවා. මුලින් කරනවා පස්සේ කෙරෙනවා. ඒ කියන්නේ මුලින් කරනවා. මේක සෑහෙන අමාරුයි ඉස්සල්ලාම කරගෙන යන්න. ඊට පස්සේ නිකම්ම සතිය පවතින. ඒ සතිය පවතිනකොට ඇත්තටම අමුතුවෙන් භාවනා කරන්න කියලා ඉතින් මහා ලොකුට දඟලන දෙයක්වත් නැහැ පව් පව් වෙනකොට. ඒ කියන්නේ භාවනා සිහිය තියෙනවා. නමුත් අර හැම වෙලේම ටක් ගාලා මතක් වෙනවා මේක වැරදි කියන එක ඔළුවට එනවාමයි. ඉතින් ඒකන බලන්න භාගතුන් වහන්සේගේ ධර්මය අහලා ඒක තමයි ශ්‍රතවත් පෘතග්ජනෙක් කියලා කියන්නේ ඉස්සල්ලාම අහලා තියෙන පෘතග්ජන. දැන් ආරිතාවයකෙක් නම් ඊටත් වඩා එහාට යනවා. සෝවාන් කෙනෙක් නම් තව මේක ඉක්මන් වෙනවා. අප්‍රමාද වෙන එක අඩු වෙනවා. ඉතින් ඒ විදිහට දැන් අප්‍රමාදී වෙනවා කියනකොට දැන් හිතෙනවා දැන් මට චිත්‍රපටියක් බලන්න ඕන කියලා Tamanට හිතෙනවා. ඒ බලාගෙන යනකොටත් මැදි හිතනවා මේ මොනවාද වැඩක් කතාවක් බලන්න ඕන කියලා හිතෙනවා. දැන් කතාව බල බල යනවා. මම නම් කියන්නේ නවත්තන්න එපා කියලා. හැබැයි බල බල යන්න බන මතක් වෙනවද කියලා බලන්න. මැදදී ධර්මයක් මතක් වෙලා මේක අනිත් පැත්තට හිත් පරම්පරාව යනකොට මොකද වෙන්නේ? නිකාම්ම අරක නවතිනවා. මට එහෙම කියපු කට්ටිය සෑහෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා දැන් මේක නැවතුණා ආය බලන්න ඉතින් බැලුවත් ඉතින් අර යන්නේ නේ පොඩ්ඩයි බැලුවා වුණත් ආයෙත් එනවා. ඉතින් එහෙනම් ඒක බලනකොට අර ධර්මය මෙනෙහි වෙන්න ඒක තමයි ධර්මය මෙනෙහි වුණාම මේවා එන්න ඒක තියෙන සිහිය පවත්තන විදිහට තමයි ඒක තියෙන්නේ. හැබැයි සතිය පවත්තන්න පුළුවන් තරම්ම සිහිය පවත්තන්න. ඉතින් මේ නේද දැන් සතියේ දවස් අනිත් පැය ගානම වෙන විදියට සිහිය පවත්වාගෙන හිටියා වුණොත් මේ පැය හතර සිහිය පවත්වන එකෙන් අරවට උපකාර වෙනවා. ඒකේ තව තව පොඩ්ඩක් දවසට පැයක් තව පුළුවන් නම් තව පැය භාගයක් පුළුවන් දුක කියලා බලන් දවසට ගෙදර ගිහින්. ඒතර පැය භාගයක් සිහිය පවත්වන්න පුළුවන්කම තිබුණා නම් මොකක් හරි භාවනාවක්. ඒකත් වටිනවා. ඉතින් ওই විදියට දවසට ඒ අදිෂ්ඨානයක් තියාගෙන පොඩි පොඩි වෙලාවක් හරි පුරුදු කරාම ටික ටික දවසක් යනකොට මොකද වෙන්නේ? දෙන්න එන්නෝක වැඩි වෙනවා. ඒකට හිත කැමති නෑ අසිහියෙන් ඉන්න. හැම වෙලේම සිහියෙන් ඉන්න හිත කැමති වෙන කාලයක් කියන. දැන් නම් කැමති ගහටද සාමාන්‍ය විදිහට. ඒ කැමති නෑ අර පැත්තට කැමති නෑ සිහියෙන් ඉන්න කැමති නෑ වෙයි ඉන්නයි කැමති නිකන් ඉන්න. නිකන් හිත තියන්නේ. එන්න මේකට දාන්න මහන්සි වෙනවා. මම දැන් කියන්නේ ගොඩාක් ටිකක් කල් භාවනා කරාම හිතට ඇති වෙන දේවල්. හිතේ වෙනස්කම්. හිත නිකම්ම ඒ අර පිහිල්ලක දැම්මා වගේ යන කාලයක් ගියා පුරුදු කරා. හැබැයි පුරුදු කරගන්න ටිකක් අමාරුයි. එහෙනම් සති සම්පජාන්නේ කියන එක ඔන්න තියෙනවා සීල සීල ඉරියව් පිළිබඳ අපි බත් කනකොට ඇත්තට දෙන අයසිගිලි කැසිගිලි යනකොට මේක තියෙන ඔක්කොම විස්තරේ. ඈ වෙලාවක මම සතිපට්ඨාන සූත්‍ර සම්පූර්ණ කියලා දෙන්නම්. එතකොට ඒකේ පැහැදිලිව ඒක තියෙනවා දැසිගිලි කැසිගිලි යනවා නම් ඒ වෙලාවේ කනකොට බොනකොට මේ හැම තැනම සිහිය තියෙනවා. එතකොට ඊළඟට තියෙන්නේ මොකද්ද? ධාතු මානසිකාරය කියලා එකක් කරාද අපි කරා නේද? ඉතින් මේක හුඟක් ගැඹුරට කරා අපි ඒකේ පඨවි ආපෝ තේජෝ ආය විතරක් නෙවෙයි වර්ණ ගන්ධ රස ඕජා වලින් තියෙන මේ රූප කලාප තියෙන කියන එක අපිට තියෙන අතනදී මේ ධාතු මානසිකාරය සතිපට්ඨානේ පෙන්වන්නේ අපේ කය කොටස් හතරකට බෙදනවා. එකක් පඨවි කොටස් ටික වෙනම දානවා. හතරමං හන්දියෙන් ගොඩ ගන්නවා කියලා කියන්නේ. එතකොට ඒක තමයි පඨවි කොටස් වෙනම දානවා, ආපෝ කොටස් ටික වෙනම දානවා, තේජෝ වායෝ අතර දාලා මෙතන ලතේ පුජ්‍යලයේ පමෙක් නැති බව බලන්න කියලා තමයි පෙන්වන්නේ. නමුත් අපි ඊටත් වඩා එහාට අභිධර්මයේ කොටසකුත් ඔකට ඇතුළත් කරාද. මොකද අභිධර්මයේ කොටස මේ සියලුම කොටස් ඇතුළත තියෙන්නේ මස්පවා හැදිලා තියෙන්නේ මොනයින්ද රූප කලාපවල. එන රූප කලාපයේ කාර්ය චිත්තක්ෂණ 17යි මේවත් ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යනවා කියන එක පෙන්නන. එහෙනම් මේ රූප කලාප ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්ම ස්වභාවයක් වෙන්න. ඔයාලා නේද මේ විදිහට භාවනා කරන්න කියලා තියෙන නිසා මේ හැම රූපයක්ම හැට රූපයක් පේනකොටම ඒ රූපයත් ඒ විදිහට චිත්තක්ෂණ 17ක ඇති වෙලා නැති වෙලා යන රූප කලාප තියෙන්නේ ඇහි තියෙන්නේ එකයි. එහෙනම් එතනත් ධාතු හතරක් ස්වභාවයක් රූප කලාප ස්වභාවයක් මෙතනත් රූප කලාප ස්වභාවයක් ධාතු හතරක් අතනක් මෙතනක් ධාතු. බැලුවද නැද්ද? නැලෝ ඒ මොහොතේ බැලුවා. අපි කය වෙන් කර කර බැලුවද නැද්ද? එහෙනම් කෙස් පටවි කියලා බැලුවා නේද? ලොම් පටවි. වැඩිපුර තියෙන පටවි ධාතුව. ඔයගේ අද උදේත් බැලුවා නේද මේක ධාතු ධාතු කියලා? එහෙනම් ඔන්න ඔතනත් ওই භාවනාවත් අපි කරලා තියෙනවා. ඒක කරන්න කරන්න තේරෙනවා. ඉතින් එතනදී සෑහෙන්න ලොකු දියුණුවක් වෙන ධාතු මන සමහර කටට පටික්කුල මනසිකාරේ භාවනාව ටිකක් අමාරු අය වැඩිපුර කරන්නේ මොකද? ධාතු මනසිකාරය. මේක මොන වශයෙන් බලන්නද? පිළිකුල් වශයෙන් බලන්න ටිකක් ඉත අමාරු නම් මොකෙන්ද බලන්න ඕන? ධාතු වශයෙන් බලන්න. එතකොට හරිය පිළිකුල් වශයෙන් බලන්න ඕනේ. නමුත් ධාතු වශයෙන් බලන්න එතකොට මේ කෙස් වල සතෙක් කුජලයක් මමෙක් නැති බව පේනවා. ලොම් වලත් එහෙම ධාතු විතරයි. ඉතින් ඔක්කොම ධාතුනේ මෙතන ඉන්න ඔක්කොම ධාතු. අතේ හිටපු කට්ටියක් ධාතු අනාගතේ ඉන්න කට්ටිය ධාතු මේ ධාතු මේ ඔක්කොම මහ පොළොවයි ධාතු. එතකොට ඒ විදිහට කල්පනා කරා මේ කිසිම ධාතුවකට මම කියලා ගන්නෙ නැති වෙනවා. නැතනදී මතක තියාගන්න සම්මුතිය තුළ ඉන්න එක වෙනයි. දැන් මේ මේ ධාතු අතරට අපි මේ දා පුද්ගලත්වයක් ආරෝපණය කරලා ඩෙන්ටි කාඩ් එකක් එහෙම හදලා තියෙනවා. ඒක සම්මුතියේ තියෙන්න ඕනද නැද්ද? ඕනේ ඒක ඕනේ. එතකොට මං මම ධාතු හතරක් බලලා තියෙන මං ඩෙන්ටි කාඩ් එක ගන්න නැහැ කියලා එහෙම පුළුවන්. බෑ එහෙම බෑ. එතකොට Tamanට ඉන්න ඉඩමක් තියෙනවා. ඒකට ඔප්පුවක් තියෙනවා. එතකොට ඒක ඔප්පුව හදන්න නැහැ මට නම් එහෙම පුළුවන්. දැන් සම්මුතිය ඉන්නේ ඒක ඉදේනවා. හැබැයි මේක මගේ නෙවෙයි. ඒක දැනගෙන ඉන්න එච්චරයි. ඒක තමයි මේක තියෙන්නේ. ඒක නිසා මේ සම්මුතිය සහ පරමාර්ථය පටලගන්නේ නැතුව කරන්න බලන්න හිතෙන් අතහැරන පස්සේ ඔක්කොම අතහැරලා තියෙ සම්මුතියේ තියෙන ටික සම්මුතියේ තියෙනවා. ඉතින් ඒ ඒ විදිහට තියෙනවා. ඊළඟට තියෙනවා පටික්කුල මනසිකාර. පටික්කුල කියපුවාම අපේ කෑලි 32 වෙන් වෙන් වශයෙන් අසාර, අසුභ, පිළිකුල්, දුර්ගන්ධ, දුර්වර්ණ වශයෙන් බලමු. එතකොට ওই භාවනා දෙකම එකතු කරලා අපි කරන ධාතු මනසිකාරයයි පටික්කුල. කරන නේද? ඊට පස්සේ මේ පිළිකුල වශයෙන් බලන එක අපි තවත් ගැඹුරට බැලුවා. කොහොමද ඒ බැලුවේ? මේක වමනේ ගොඩක් කියලා බැලුවම හදගන්න. බැලුවනේ මේක සම්පූර්ණ වමනේ ගොඩක්. මේක අසුචි කැලි 32ක් මෙතන තියෙන කියලා එහෙම බැලුවා. ඊළඟට අපිට බලන්න තියෙන මොකද නවසීවතිකය කියන්නේ. මොකද්ද නවසීවතිකය. ඉතින් මේ නවසීවතිකයත් බලන්න අර අමුසෝනකට විසික් කරලා දාපු මල සිරුරක් මම ඒකේ පින්තූරේම පෙන්වුවා ඔයාලට මතක ඇති. ඉතින් ඒවා අපි ආයේ ඊළඟ වැඩසටහනේ ආයේ පෙන්වනවා. බලලා තව තාලුත් ඒවා හම්බුනොත් ඒවත් පෙන්නලා ඉතින් මේ කුණු වෙලා එතකොට මේකේ නමයක් තියෙනවා. සේවතික නමයක් තියෙනවා. එතකොට මේ නමේම අපිට එකපාර බලන්න පුළුවන් ඉන්නේ මවාගෙන. දැන් තේරෙනවද? ඒ කියන්නේ හිතෙන් මවල තමාර වගේ මොකක් හරි එකක් බලලා දැන් ඒ දවස්වල නම් දැන් මේ වගේ චිත්‍රපටි වගේ පෙන්වන්න ඒවා තිබුණේ නැහැ. ඒ දවස්වල තියෙන්නේ ගිහිල්ලා මල මෙනිය ඇත්තටම බලලා ඒ බලපු මල මෙනිය තෝරා ගැනීමත් විශේෂයි. එතනදී විසුද්ධි මාර්ගයෙන් පෙනෙන එක එක පුජ්‍යලයට වෙන වෙනම මල සිරුරු තෝරගන්න දැන් මේ ශරීරයේ තියෙනවානේ දැන් මේ ශරීරයේ ඉඳන් අපි මොනවද ඇති කරගන්නේ කාමයන්. දැන් මේ රාග රාග රාගය ඇති කරගන්නේ මොකෙන්ද? මේ ශරීරයට. මේක මේක තමයි ප්‍රධානම මේවා එක මේ මේ ශරීරය. මේ කාම ලෝකයේ අපි වැඩිපුරම රාගය ඇති කරගන්නේ මොකේදද? මේ ශරීරයට. තමන්ගේ ශරීරය සහ අනිත් ශරීරය. එතකොට මේ ශරීරවල එක එක්කෙනා කැමති ස්වභාවය එනවා. එතකොට දැන් මේ කයේ තියෙන මේ තියෙන කොටස් වෙන වෙන වශයෙන් රාගය ඇති වෙන කෙනාට අර ඉදිමෙච්ච වගේ මල සිරුරක් බලන්න කියලා කියනවා. එතකොට ඉදිමෙච්ච මල සිරුරක ඒ වගේ කොටස් වෙන වෙන වශයෙන් පේන්නේ ඔක්කොම බෝල ගෙඩියක් වගේ එකපාර පිම්බිච් එකක් තියෙනවා. මා පණුවක් ගහලා නේද අර වැක් කරන ඕජාවත් එක්ක එතකොට අන්න ඒ වගේ ඒක එතකොට එයාට ඒක හොඳයි. ඒ ඒ තියෙන යෝගාචරය. භික්ෂුවට හරි කාට ඒ වගේම ශාරීරියේ පැහැයට දැන් තියෙනවනේ මේ වර්ණයට සුද්ධුද ඒ වගේ ඒ වර්ණයට ඒ රාගය වගේ තියෙන කෙනාට අර විරූප වෙච්ච වර්ණයක් තියෙනකොට ඒ වර්ණය වෙනස් වෙච්ච මල සිරුර තමයි ගන්න කියලා කියන්නේ. ඒ ඔය විදිහට අවසානයේට මතක තියාගන්න අර කුණු වෙලා පණුව ගාලා පණුව හැමෙනේවා ඊළඟට මැස්සෝ වහනේවා නේද මගේ කය නම් හරිම හොඳයි අනිත් කයලු සුවඳයි කියලා එහෙම නේද ගඳ ගන්න ශරීරයක් එහෙම බලනකොට ඔක පේනවා. නේද? ඒක සම්පූර්ණ ගඳයි. ඊළඟට අවසානයේ මේක ඇටසැකිල්ලෙන් බලන එහෙමකුත් තියෙනවා. අට්ටික සංඥා වඩන කට්ටියත් ඉතින් මේ විදිහට බලන අපි ඉතින් මේ ඔක්කොම බලාගෙන යනකොට අපිටත් කොතන හරි තැනක් මොකද වෙන්නේ? අහු වෙන අහු වෙනකොටම අපේ හිත එතනින් හරියට බලන්න ඕනේ. නිකන් ඉන්න බෑ හිතෙන් අර මෙනෙහි කර කර මෙහෙම අර පන්නු හැම බලන්න ඕනේ. ඇතුලෙන් දකින්න දකින්න ඕනේ මතක් කරගන්න. එතකොට අර මේක ඇතුලේ පණුව කන ඒවා මැස්ස වාහන ඒවා අර ගඳ එහෙම හිතෙන් මවා ගන්න ඕනවා. දැන් ගඳ වෙච්ච තැන් තියනනේ කුණු වෙච්ච සත්තු එහෙම. ඊට වඩා ගඳද නැන්ද මේක? ගඳයි. ඉතින් එයාන් ඒ වගේ ගඳයි. දැන් අර මලමිණි එහෙම තියාගන්න බෑ. නේද? බැරි හින්දානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. තියෙන මලමිණියක් මොකද කරන්නේ? ගඳ නැති වෙන්න තමයි තියලා තියෙන්නේ. ගඳ නැති වෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට නව සීවතිකේ භාවනාව තියෙනවා. ඊළඟට තියෙන්නේ මොකද්ද? වේදනානුපස්සනාව. දැන් කායalpස්සන වේදනානුසාර. ඒතර වේදනාව ගැන හිතන්න. ඒතර මෙතන මතක තියාගන්න කායික වේදනාව වෙනම තියෙනවා. චෛතසික වේදනාව වෙනම තියෙනවා. කොටස් දෙකක්. කායික වේදනාව කයට දැනෙනවා. ඒතර කායිකට දැනෙන දුක් වේදනා තියෙනවා, කයට දැනෙන සැප වේදනා තියෙනවා. එහෙනම් දැන් මధుරෙක් වගේ කනකොට මොකද වෙන වේදනාවද? දුක් වේදනාව. එහෙනම් අපි ওই දුක් වේදනාවට ගැටෙන්නේ නැත. ඒතර ඔයගොල්ලෝගේ කයේ මේ තියෙන කකුල් නමනකොට එහෙම ඇටවල එහෙම එන වේදනා. ඒව මොන වේදනාවද? ඒවත් ඇවිල්ලා දුක් වේදනා. ඉතින් මේ දුක් වේදනා ඔක්කොම බලාගෙන බලාගෙන ඔයගොල්ලෝ ගියොත් ඒව නැති වුනහම සම්පූර්ණයෙන්ම වාගේ ඔයගොල්ලන්ට ඇති වෙනවා මොකද සුඛ වේදනා. දැන් තුන්වෙනි ධානයේ තියෙන්නේ මොකක්ද? තුන්වෙනි ධානයේ තියෙන සුඛය. ඒ කයෙම හරිම සැහැල්ලු. එතකොට ඔය සුඛය කියන එක විපස්සනාට ගත්තාම ඒ සුඛයට ඇලෙන්නේ නැහැ. සුඛයට ඇලෙන්නේ නැහැ. සුඛ වේදනාවක් නැති වෙයි. දුක් වේදනාවක් නැති වෙයි. ඔයගොල්ලෝ දන්නවද ඔය දැන් ඔය කකුල් රිදෙන එක එහෙම නැති වෙනවා කියන්නේ? දැන් ඔයගොල්ලෝ භාවනා කරනකොට ඔයත් හිතන්නේ මේක දිගටම තියනවා කියලා. නමුත් එහෙම නැහැ. කකුල් රිදෙන එක ඒකත් නැති වෙනවා. හැබැයි එක විදිහට ඉන්න ඕනේ. ඒ කියන්නේ කකුල් රිදෙන එක නැති වෙන නම් මොකද ගන්නවද? <laughs> ඒ කියන්නේ කකුල දිගාරින් නැතුව හෙලවෙන්නේ නැතුව එහෙමම දිගටම ඉන්න ඕනේ. එතකොට තමයි ඒක දිහා බලන් හිටපුවම ඒක නැති වෙන්නේ. එහෙම අත්දැකීමක් ලබන්න නම් ඉඳලම බලන්න ඕනේ. පොතේනේ තියෙන්නේ. එහෙම දුක් වේදනා නැතුණාම සුඛ ඇති වෙනවා කියන්නේ. ඉතින් එහෙනම් ඕක ඇත්තටම බලන්න නම් ඒක පච්චත්තම් වේදි තබෝ තමාතුලින් බලන්න. එහෙනම් ඔකට වාඩි වෙලා ඉන්න වෙනවා. ඒක ඔය කුටි වාඩි වෙලා හිටියට හරියන්නේ නැහැ. මොකද කරන්නේ? කකුල් කැඩෙන්න බිම විඳ ගන්න. හරි? ඉතින් කකුල් කැඩෙන්න ඔයගොල්ලෝ දන්නවද වේදනානුපස්සනාව කරන වේදනානුපස්සනාවම ඉස්මතු කරගෙන කරන දැන් අපි මේ භාවනා ක්‍රමේ දැන් මම අපි කරන භාවනා ක්‍රමේ ඉස්මතු වෙන්නේ ගත් චිත්තානුපස්සනාව. ඒක ගැන අපි වෙන්නන්නේ. නමුත් කායනුපස්සනාව තියෙනවා. ඉස්මතු වෙනවා. එතකොට මේ අනුපස්සනාව වලින් වේදනානුපස්සනාව මුලට ගන්න තැන් තියෙනවා. භාවනා මධ්‍යස්ථාන තියෙනවා ගෝයින්කායම් තියෙනවා ගෝයින්කා කියලා එහෙම ක්‍රමයක්. ඉතින් අන්න ඒ ඒ වගේ භාවනා ක්‍රම ප්‍රගුණ කරන ස්වාමීන් වහන්සේලා අපිට මුණ ගැහිලා තියෙනවා. ඔයාලා දන්නවද වේදනාව මදි කාලයක් යනකොට ඒ ස්වාමීන් වහන්සේලාට. වේදනාව මදි වෙනවා. ඒ කියන්නේ දැනෙන වේදනාව ඇටකටු කුඩු වෙන ඒව මම ඒව ගාණක් නැහැ කාලයක. කොහොමද මම කරන්නේ නැවතින්නේ මැටල් තියෙන්නේ. අර මැටල් තියෙන අර කොන්ක්‍රීට් ගස් ඒ ගල් ගොඩක් උඩ ඉඳ ගන්න. භාවනා කරලා. දැන් ඔයාලට මේ තියෙන නිකන් ගඩ උඩ යන්නත් බෑනේ. දැන් අතන කියන්නේ ගල් ගොඩ උඩ වාඩි වෙනවා. දැන් අර ගල් ඇනිලා තියෙන මොකද්ද? ඒ වේදනාව තමයි මෙනෙහි කරන්නේ. එතකොට දැන් ඔයාලට හිතෙනවා ඇත මේක මහා ශරීරෙට දුක් දීමක් කියලා. එහෙම එකක් නෙවෙයි. උන්වහන්සේලා වේදනාවට මොන දෙයක් ගැන මැරෙන වෙලාවේ උනත් ඉතින් එක එක්කෙනා පුහුණු කරන විදිය වෙනස් නේ. ඉතින් මැරෙන වෙලාවේ උනත් වේදනාවට ඕන විදියට මුහුණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඔයගොල්ලෝගේ මේ අමුවෙන් කැපුවත් ඇඟ බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මෙහෙම අමුවෙන් කපනවා. දැන් නිකන් කැපුවත් ඉන්න පුළුවන්ද නිකන්? අරක දිහා බලාගෙන පුළුවන්. ඉතින් අන්ති වෙලාවෙම කොහොමද කපනවා ඉන්ජෙක්ෂන් කටු ගන්න මැරෙන්න යනකොට? දැන් එතකොට කෑ ගන්න දෙයක් නැහැ. මේක දිහා බලාගෙන හොඳම සිහිය පවතින්න පටන් ගන්නවා. මම බලන්න ස්පිටාලෙට ගිහපම් මිනිස්සු කෑ ගන්න කෑ ගහේ එතකොට ඔයගොල්ලෝ බලන්න මං නොක්කය ගහන්න නැතුව ඉඳීද? ඔයගොල්ලෝගෙන් බලන්න ඉතින් හිතෙන් අහලා. ඈ මම කොහොම වෙයිද? නෑ මට නම් ඕ වෙන්නේ නෑ අනිත් කට්ටිය තුනම. එහෙම හිතන්න ඕනේ. එතකොට තමයි දැන් ඒ වෙලාවට දැන් අර තරම් වේදනාවක් වෙනකොට මං කරපු කටින පිංගම මතක් වෙයිද කියලා බලන්න. දැන් අන්න ඒක තමයි දෙන්නේ. මේ වේදනාව gedare ඉන්නකොට ලොකු වේදනාවක් වෙනකොට පින්කම් එහෙම මතක් වෙනවා කියලා බලන්නකෝ නිකන් ඉන්නකොට. ආන් ඒක තමයි Taman තුළින් මේක පරීක්ෂා කරන්න කියලා කියන්නේ. නැවත මිනිසෙක් දෙවියෙක් වෙනවා කියන එක සෝවන් නැත්තම් ඒක සතර පායට යනවා කියන එකෙන් සදාහට මත මිදලා කියලා කියන්න බෑ. ඒකයි කියන්නේ බුදුහාමුදුරුවෝ එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ. තා කලාතුරකින් කෙනෙක් තමයි නැවත සුගතිගාමී වෙන්නේ. ඒක නිසා මේක පුළුවන් තරම් මේ නිකන් ඉන්න පුළුවන් වෙලාවක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒ තරම් භයානක හිස අර හිස ගිනි ගත්තාම කෙනෙක් ඒක නිවා ගන්න දඟලනවා වගේ දවල බොළුවට මම දැන් පෙට්‍රල් දාලා ගිනි තියනවා. මොකද කරන්නේ? ඈ උදේ ගන්නවද ඒක? එතකොට ඒක නිවා ගන්න මොනතරම් වෙහෙසක් දරනවද? ඊට වඩා අමාරු මේ වැඩේ. ඉතින් ඊටත් වඩා දඟලන්න කියලා කියන්නේ. ඒ නිසා අපි සෑහලුවෙන් සරලව එහෙම ගන්න නැතුව සෑහෙන්න මහන්සි වෙන්න ඕන මෙතන. ඒ නිසා තමයි කියන්නේ. ඉතින් ඔය අපි හැම කෙනාටම මේක පොදුයි. මම මම මහණුනා කියලා මට 아무තු එකක් නැහැ. මටත් තියෙන්නේ ඕකම තමයි. ඔය වැඩේමයි කරන් තියෙන්නේ. තියෙන්නේ ඒ වැඩේ. මට පොඩ්ඩක් පහසු වෙලා තියෙනවා. මොකද මම මේ වැඩේ කරන්නම කොහොම දැන් මගේ මුළු කාලයම මුළු ජීවිතේම යොදවලා තියෙනවා. ඒතර මගේ ඒතර ජීවිතේ රස්සාව කියන එකක් නැහැ තේරුණා නේද? එතකොට ඒව නැහැ අනිත් දේවල් නැහැ අමුදරුව පෝෂණය කිරීම කියන එක නැත. එතකොට දෙමාපියෝ ගැන බැලීම ඒවත් මට නැත දැන්. ඒක කරවල නැත්තම් ඉතින් බලන්න වෙයි. දැන් ඒ දෙන්නම් මැරිලා ඉන්න දැන් මට ප්‍රශ්නයකුත් නැත. ඉතින් ඒ නිසා ඉතින් අනිත් සහෝදර සහෝදරියෝ ගැන ඒවත් ප්‍රශ්නයක් නැත. ඈ ඉතින් ඒ නිසා මේක පහසුවේ ටිකක් කරන්න. අනිත් අයට වඩා පහසුවේ අපිට මේක කරන්න. ඒ නිසා ඔයත්න්ට ගෙදරේදී කොච්චර අමාරුද ඒතකොට මේ අනිත් ඔක්කොම බදාගෙන තියෙන්නේ. ඉතින් ලෙහෙච්ච වෙලාවේ හරි මම ඒකයි කියන්නේ කරන්න කියලා. ආවට පස්සේ නිකන් ඔයගොල්ලෝ ආවට පස්සේ දැන් ඔයගොල්ලෝ මතක ඇති අජාසත් රජතුමා එයාගේ හිටපු හොඳම යාළුවා අජාසත් රජතුමාගේ යාළුවෙක් තමයි මේ කොමාර බච්ච ජීවක ජීවක වෙද මහත්තයා කියලා කියන්නේ. එතකොට ඒ ජීවක වෙද මහත්තයා මේ පැත්ත බලන්නේ. තේරෙන්නේ නේද? නැත්නම් අපි ඔක්කොම බලමු දෙක යනකම්. මට නේද අපිට ඉස්කෝලේදී කළ දුගන්නපු සර් කෙනෙක් හිටියා ගණිතය. ඉතින් ළමයි ඔක්කොම මොකක් හරි වාහනයක් කියලා බලාගෙන හිටියා. අපිත් බලා හිටියා. සර්ත් බලයි. ඒ බලා ඉඳලා ගියාට පස්සේ තමයි කියන්නේ. ඒ කියන්නේ අවධානයක් නැතුව උගන්ලා තියඩක් නැහැ. ඉතින් මේකත් ඒ වගේ ඒ නිසා වෙනතුනේ හොඳට මතක තියාගන්න මේ කියන කාරණාව හොඳට මේ මේ මොහොතේ ඒ කරන පොඩි කාලය තුල පුළුවන් තරම් ඒ සිහිය පවත්තන්න. මේ සබහා ධර්මයේ සත්‍ය විතරක් තියනවා නම් දෙනද ඒ සත්‍ය විතරයි නම් ඇහෙන්නේ. නේ කෙනෙකුට ආපුවම හිතා ගන්න බෑ මෙතන කට්ටිය ඉන්නවා. ඉතින් අර කොහොම ආරම්භච්ච ජීවක අජාසත් රජතුමාව බුදුහාඳුරෝ ඇතුළු භික්ෂු සංඝයා බලන්න වේ යනවා අඹවණේකට එක්කගෙන යනවා. මොකක්වත් නැහැ සාමාන්‍ය පරිසෝත්තේ පෙන්නන දීගනිකය බලන්න. කිසි සද්දයක් නැහැ. අජාසත් රජතුමා බය වෙනයි. මොකක් මෙච්චර 500 අදුවද ඉන්නවා කිව්වා. 500 අද 500 අද මට මතක නැහැ. එච්චර සෙනඟක් ඉන්න තැනක මෙහෙම පුළුවන් ද කියලා. ඉන්නවා නම් මොනතරම් තියෙනවද කියලා. මෙයා රජ ගන්න මරන්නවත් තරයි යනවද කියලා බයක් තියෙනවා. යන්නේ ඒ වගේ මතක තියාගන්න මේ ආපු තැන පුළුවන් තරම් තමන්ගේ සිත ඒ තැන පිහිටවන්න උත්සාහ කරන්න එතන. ඒ දවසට. ඒතර අතේ ඉඳන් එනකොටත් එහෙමයි. මෙතන උදේ අතු ගන්නකොටවත් බලන්න අතු ගන්න වෙලාවෙ වෙනත් අර ඉතල් පාරක් ගානේ මොකද කරන්නේ? සිහියෙන් පුළුවන් ඒ වැඩේ කරන්න. ඉතාමත්ම ඒ කියන්නේ මේ නිකන් අර ලොකු තෑග්ගක් දීලා වගේ මේ වෙලාවල්. ඉතින් මුළු ජීවිතේම මෙහෙමයි තියෙන්නේ තෑග්ගක් දීලා තියෙන නිවන් දකින්න. ඔය වෙන ඒවා කරන්නේ. ඔයාලට මේ මනුස්ස ජීවිතේ මේ වෙලාවේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ ඔයා මේක නිකන් ඔයාලට දුන්නු මහා අවස්ථාව. කැමති කෙනා කරගන්න කැමති කෙනා කරන් දෙයක් නැහැ කියලා ඉතින් මේක කියන තේ එකත් ඔයාලගේ අපේම වැඩක්. ඉතින් අපිට කැමති නම් කරගෙන නැත්තම් මේක හිතියයි. මේ ඒක විපාකේ Tamanට හම්බ වෙනවා. එහෙනම් සුඛ වේදනාව ආවත් සිහිය පවත් ගන්න ඕනේ ඊළඟට. දුක් වේදනාවක් ආවත් සිහිය පවත් ගන්න ඕනේ. ඊළඟට මෙතන තියෙනවා මොනවාද? අදුක්කම සුඛ උපේක්ඛා වේදනාවක් තවත් එහෙමත් වෙනවා. ඊළඟට සාමිස වේදනා. සාමිස වේදනා දෙනවා ඊළඟට නිරාමිස වේදනා. එතකොට සාමිසයි කියලා කියන්නේ අර ඇහැට රූපයක් එහෙම ආපුවාම ලස්සනයි කියලා ගන්නවනේ හොඳයි කියලා ගන්න. එහෙම වේදනාවක් ආවත් හිතෙන් ඒකත් බලනවා. ඊළඟට නිරාමිස කියන්නේ ධානය වලට එහෙම ඇති වෙනවා. ඒවා තියෙනවා කාමයන්ගේ අයින් වෙලා හැම අන්න ඒවත් අපි බලන්න ඕනේ. ඒවත් යන සිය පාත්තන්න ඒවත් ඇතිවීම නැතිවීමෙන් බලන්න ඊළඟ දෙන චිත්තානුපස්සන. එහෙනම් චිත්තානුපස්සනාව කියලා කියපුවාම මොන જાතිය හිතක් ආවත් අපේ මේ හිතක් මොනවාද සරාග හිතක්, වේතරාග හිතක්, සදෝෂ හිතක්, වීත දෝෂ, සමෝහ, වීත මෝහ, සංකෙත්ත, වික්කෙත්ත, මහග්ගත, අමහග්ගත, සවුත්තර, අනුත්තර, සමාහිත, අසමාහිත, විමුක්ත, අවිමුක්ත. එතකොට මේ වගේ සිත් හටගන්නවා. එතකොට දැන් මේක මොන හිතක්ද කියලා ඔයගොල්ලෝ හොයන්න එපා. ඔයාලට තියෙන්නේ මොකද්ද? ඇති වෙන හැම හිතක්ම මොකද නැති වෙනවා මේ හැම හිතක්ම හිතක් කියලා ඉස්සලා දකිනවා. ඒක ඒ හිතේ තියෙන විඥාන නාම රූප කියලා දකිනවා. ඊළඟට පංච උපාදානස්කන්ධය කියලා දකිනවා. ඊළඟට අවසානිත හේතුඵල වශයෙන් දැකලා නේද? අවසානයේ අනිත්‍යය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එක නෙතේ. මේ හැම හිතකමත් ඒ වගේ. ඒතර මේකේ තියෙනවා තමන්ගේ පැත්තත් බලන්න කියලා කියන අනිත් පැත්තත් බලන්න කියලා කියනවා. ඒ කියන්නේ අජ්ජත්තවා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති බහිද්ධාවා. ඒ කියන්නේ සමන්ති හිතක් ඇති වුණත් ඒ හිතත් අර විදිහෙම විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය. බාහිර එකක් ඇති වෙනවා. දැන් කුරුල්ලෙක් කෑ ගන්නකොට ඒ කුරුල්ල කෑ ගන්න හිතෙත් තියෙන විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය. කොහොම බලනකොට මෙතනත් තියෙන ධර්මතා, එතනත් තියෙන ධර්මතා, මෙතන සතෙක් කුජලෙක් මමෙක් නැති බව වචනය නෙවෙයි. ඒ තියෙන ප්‍රඥාවෙන් අවබෝධය. ඒකෙන් තමයි සත්පුද්ගල සංඥා කැඩෙන්නේ. ඒ හින්දා තමයි අපිට අම්මා තාත්තා කියන මේ ඔක්කොම එහෙම දරුවා කියන ඔක්කොම කැඩිලා යනවා. එහෙම කෙනෙක් නැහැ ඔක්කොම තියෙන්නේ මෙහෙම දෙයක් කියන. ඒ හින්දා තමයි ඔයගොල්ලෝ බැරි වෙලා තරහටපත් වෙනුම් ගෙදර යන්න බැරි වෙන්නේ. ඇයි? එතන දැන් යන්න දෙයක් නේ. එතනක් ධාතු, මෙතනක් ධාතු මෙහෙම යන්න බෑ. ඒකයි කියන්නේ අර සතියක් ඇතුළත එක්ක පිරුණම් පානවා. නැත්තම් මහාන වෙලා තව ආවෝෂ තියනවා නම් ඉඳී කියලා. කායෙන් හරි දෙයක් කාලා. දෙන දෙයක් කාලා දුන්න දෙයක් ඇඳලා ඉන්නේ. ඉතින් මේක තමයි තියෙන්නේ මේ ඇත්ත යථාර්ථය අවබෝධ කරනවා කියන එක. ඊළඟට දෙනවා ධම්මානු පස්සනා. දැන් බලන්න දැන් චිත්තානුපස්සනා අපි කරාද නැද්ද? කරා. ඊළඟට ධම්මානුපස්සනා. දැන් ධම්මානුපස්සනායේ ඇත්තටම ධම්මානුපස්සනා කියන එක අපේ වෙන වෙනම භාවනා කරේ ටිකක් කරා නමුත් අපි වෙන වෙනම භාවනා කරනකොට දැන් පංච නීවරණ භාවනාව කියලා එකක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? පංච නීවරණ. එතන දෙනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේවා තියෙනවා නම් තියෙන බව දැනගන්නවා නැත්තම් නැති බව දැනගන්න. තව මේකේ තියෙනවා. එතන තියෙන කාමච්ඡන්දේ නැති කරගන්න උත්සාහ කරනවා. නැති කාමච්ඡන්දේ එන්නේ නැති වෙන්න උත්සාහ කරනවා. නැවත උපද්දවන්න නැති වෙන්න. ওই විදිහට මේ කාමච්ඡන්දය ගැන විතරක් වෙන වෙනම හැම කරනවා. නමුත් අපි මෙතනදී ඔයගොල්ලෝ ධානය වලට යනවා නම් පළවෙනි ධානයට යනවා නම් ওই පහම නැති වෙනවා. මොකද නැති වෙන්නේ පහම. ඒක කාමච්ඡන්දේ නැති වෙන භාගතුන් වහන්සේ පෙන්වන්නේ සුබ නිමිත්තෙන්දයි කාමච්ඡන්දය තියෙන්නේ. මොකක් නිමිත්තෙන්ද? සුබ නිමිත්තෙන්. එහෙනම් කාමච්ඡන්දේ නැති කරගන්න අසුබේ වඩන්න කියලා කියනවා. කරාද නැන්ද අපි? එහෙනම් කාමච්ඡන්දේ නැති වෙන ගම රාසුභය වැඩන. ඒතර කාමච්ඡන්දේ අඩු ව්‍යාපාදේ ගැටෙන එක නැති කරගන්න මෛත්‍රිය වඩන්න කිව්වා. අපි අර අවසානයේ අදත් මම හිතන්නේ අවසානයේ මේ සියලු සත්‍යෝ මේ යථාර්ථය අවබෝධ කරගෙන මේ යථාර්ථය අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදෙත්තා කියලා අපි හිතනකොට මේ හැම කෙනාගේම ස්වභාවය මේකයි කියලා දැනගෙන ඇතුළෙන්ම නේද කියන්නේ මේ දුක අවබෝධ කරලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා නිවන් දකින්න කියලා. එතනදී අපේ ව්‍යාපාදෙ මොකද වෙන්නේ? නැති වෙන තරහ ගන්න දෙයක් නේ. තරහ ගන්න දෙයක් නේ. එතකොට කරුණාවෙන් මෛත්‍රියෙන් දෙයක් කියලා ඊට පස්සේ කරන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. තරහ ගන්න ඕනේ නැහැ. අපි කියනවා කරුණාවෙන් මෛත්‍රියෙන් මොකද බුදුහාමුදුරුවෝත් අපිට කිව්ව නේද? කියලා ඊට පස්සේ අපි කරන්නේ නැතුනම තරහ ගන්නද? නෑනේ. නේද? ඉතින් අපි තරහත් වෙලා නැතිනම් අපිට කේන්ති යන සමහරවල් අර තාම චුට්ටක් හරි පොඩ්ඩක් හරි යනවා ඉතින් ඒ වුණාට කේන්තියක් කියලා කියන්නේ කුංචි දෙයක් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය කෙනාට බලන මේ තරහව කියන එක කොතනින්ද කියලා නවත්ත ගන්න බෑනේ. තරහ කේන්තිය ගැටෙන එක. ඉතින් අවසානයේදී මහා පාප කර්ම කරන්නේ. පාප කරගෙන කෙනෙක් මරන්න උනත් පුළුවන් බෑද මේ තරහයි. පුළුවන්. ඉතින් ඒ තියෙන එක ඊට පස්සේ ක්‍රයිම් ක්‍රියාත්මක වෙන ඉතින් ප්‍රාණඝාත අකුසල සම්පූර්ණ මෙලවත් ඉවරයි, පරලොවත් ඉවරයි. ඒ නිසා මේක නැති කරගන්න පුළුවන් මේ ලෝකයේ ඉන්න සියලු දෙනා. දැන් මට ගහන්න ආව, මරන්න ආපු කෙනා වුණත් මේ දුක විඳිනවා. නැද්ද? මේ හිතන්නකෝ ඉන්නේ අද ඔයලත් එක තරහකාරයා ගැන හිතන්නකෝ ඉන්නකම. එයාත් මොකද්ද කරන්නේ? එයාටත් තියෙන්නේ මේ සංසාර දුකමයි. ඒ ඔයගොල්ලෝ තරන්නත් එයාට තේරෙන්නේ ඒ ධර්මයක් අහලත් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් එහෙනම් තව තවත් මොකක්ද ඇති කරගන්න? තව තවත් කරුණා මෛත්‍රිය මේ ධර්මය අවබෝධ කරගන්න කියලා හිතන්න ඕනේ අපි ඇතුලේ. එතකොට ඒ අවබෝධ කරගන්න උන් කරුණායි මෛත්‍රිය කියන්න පුළුවන් නම් එයාටත් කියලා කරන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නිශ්ශබ්දයි. එහෙනම් ව්‍යාපාද තීන මිද්දේ නැති කරගන්න මේ විරිය මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ වටිනාකම ගැන හිතන්න කියලා කියනවා. හ්ම් ඊළඟට ආලෝකේ වඩන්න කියලා කියනවා. ඊළඟට මරණය වඩන්න කිව්වා. මරණානුස්සති භාවනාවක් මම හිතන එක දවසක් අපි කරා. මතකද නේද? මම මැරෙනවානේ. දැන් අතීතේ හිටපු ඔක්කොම මැරෙලාද නැද්ද දැන්? අර අතීතේ හිටපු මැරිච්ච කට්ටිය. සසරේ කොච්චරක් මැරිලාද අපිනේ? අපිමත් මැරිලා තියෙනවා. දැන් ඇයෙන කාලේ අපේ අඥාතීත් ඔක්කොම හිටපු සත්‍ය ඔක්කොම මැරිලා තියෙනවා. දවසට කොච්චරක් මැරෙනවද? හ්ම්. එහෙනම් මේ වෙලාවේ ඉන්න කට්ටියත් මැරෙනවද නැද්ද එහෙනම්? එහෙනම් අපි ඔක්කොම මැරෙනවා. දැන් නේද මැරෙනවා කියනකොට අපිට එනවා ඇහැරෙන්න ඕනේ කියලා එකක්. ඒ කියන්නේ මේක තමයි තේන මිද්දේ මැරෙනවා කියන තැන. බුද යන්න බෑනේ. දැන් අපිව මැරෙනවා නම් නිින්ද යන්නේ නැහැ. ඊළඟට අනාගතේ අපිට ওই දේ ඔය දෙයමයි වෙන්නේ අනාගතේ. ඒ කියන්නේ අනාගතේ ඉන්න කට්ටිය මැරෙයි. ඉතින් මෙන්න මේ මරණ සංඥා හොඳට හිතට කාවත් දෙන්න කාවද්දනවා නම් ඉතින් ඔය කරන දේවල් ගොඩාක් යහපත් දෙයකටම හිත යොමු වෙයි මං හිතන්නේ. ඒක තමයි බුදුහාමර දේශනා කරන්නේ. අපේ විරිය වැඩි වෙනවා මරණ සංඥා මෙනෙහි කරන මෙනෙහි කර. මරණය. ඊළඟට උද්දච්ච කුක්කුච්චය එතන මේ උද්දච්චය කියන එක නැති කරගන්න පුළුවන්කම තියෙනවා අපේ එක අරමුණකට හිත ගන්නකොට. උද්දච්චය. කුක්කුච්චය කියන්නේ පසුතැවෙනවා. මොකද පසුතැවෙන්නේ? ඒක තමයි පසුතැවෙන්නේ තමන් කරපු නරක ගැන පසුතැවෙනවා තමන්ට කරගන්න බැරි වෙච්චි හොඳ ගැන පසුතැවෙන අය හින්දා ඒ අරමුණු වලින් හිත මේ අරමුණකට දාගත්තා හරියට ඊළඟට විචිකිච්ඡාව කියන එකක් තියෙනවා සැකේ ඒක නැති කරගන්න ශ්‍රද්ධාව තියෙනවා මොකද ඇති කරන්නේ ශ්‍රද්ධාව විචිකිච්ඡා නැති වෙන ශ්‍රද්ධාව ඕනෙමයි සැක නැති වෙන ශ්‍රද්ධාව ඇති වෙන නැති වෙන පහදෙන්න පහදෙන්න ශ්‍රද්ධාව නැති වෙන ශ්‍රද්ධාව ඇති වෙන නැති වෙන මොකද එන්නේ විචිකිච්ඡාව නැති වෙන ඊළඟට අපි කතා කරා දැන් පංච නීවරණ භාවනාව උන අපිට මේ කාමච්ඡන්දය ගැන වෙනම හිත හිත එහෙම භාවනා කරන්න පුළුවන්. ව්‍යාපාදය ගැන වෙන වෙනම හිතලා මෙත්තා පතුරවන්න එහෙම පුළුවන්. ඉතින් මේ භාවනා අපි අර ඇතුලේ දාගෙන එහෙම නැත්නම් අනෙක් කොටස් එක්ක අපි කරලා තියෙනවා මෙතනදී. ඊළඟ පංච උපාදානස්කන්ධය කියන එක රූප වේදනා සංඥා සංකාර විඥාන වෙනමම දවසක කරලා තියෙනවානේ. නැවත පහුගිය වැඩසටහන මතක කියන්නේ මගේ හැදලා තියනා නම් මම YouTube එකේ දාලා තියෙන හැම එක්කෝ හැම කොටසක්ම දාන්නේ නමුත් අපි දාන පුළුවන් කොටස් එක දාලා තියෙනවා. දැන් අර දැන් අද උදේ මේ කරපු භාවනාව දාන්නේ. උදේ කලින් කරානේ. ඒව දාන්නේ. ඒව ඇවිල්ලාම කරගන්න ඒවා දාලා ඉන්ටර්නෙට් එකකින් භාවනා කරගන්න එහෙම බෑ. ඒකට ගෞරවයෙන් අතහැරලා කරන්න ඕන දේවල්. ඉතින් න්‍යායාත්මක කරුණු ටික පුළුවන් පුළුවන් තැන්වල එහෙම දාලා තියෙනවා. ඉතින් බලන්න. එතකොට ඔයාලට ඒ වගේ තියෙනවා. දැන් ඒ වගේ බලන්න පුළුවන්. ඊළඟට පංච උපාදානස්කන්ධය ගැන භාවනා අපි කරා කරා නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඊළඟට ආයතන ගැන භාවනාව කරමුනාද? ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි. උදේටත් දැන් දාලා තියෙනවා නේද? ඇස මොකද එන්නේ? පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතු දිගට තියෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපයත් එහෙමයි කියලා අපි මේ ආයතන භාවනාව තමයි කරන්නේ. ආයතන විභංග කර කර අපි හිතේ හිතා භාවනා කරනවා. හැබැයි ඔක නිකන් කටපාඩම් කරගෙන කරන්න එපා. අවබෝධයෙන්ම කරන්න නිකන් කටපාඩම් කරගෙන කරපුවම ඔයගොල්ලන්ට සමාධියක් ඇති වෙයි. ඒ සමාධිය ඇවිල්ලා මතක තියාගන්න ඒක අවබෝධයෙන් ඇති වෙන එකක් නෙවෙයි ඒක සමතේ පැත්තට යන. නිකම්ම කරගෙන ගියොත් මොකක්ද ඇති වෙන්නේ? සමත සමාධියක් ඇති වෙයි. ඕන නිකාම එකම වචනේ කියන්නකෝ අනිත්‍ය අනිත්‍ය නේ ඕන මොන එකක් කියන්න. එකම වචනේ දිගටම කියන්නකෝ. මොකද වෙන්නේ? ඒක තුල හිත සමාධිගත වෙනවා. නේද? ඒ හින්දා වචනයට වඩා මොකද කරන්න ඕනේ? අර්ථය හිතෙන් මෙනෙහි කරන්න. මෙනෙහි කර කර තමයි බලන්න ඕනේ. ආයත. ඊළඟ දෙන්නේ සත්‍ය බොජ්ජංග. ඉතින් මේ සත්‍ය බොජ්ජංග කියන භාවනාව එතකොට අපි වෙන වෙනමම අපි කරන්නේ නැහැ. නමුත් මෙහෙම එක එක අපි කරලා තියෙනවා. දැන් සති සම්බොජ්ජංගය වඩනවා කියලා කියන්නේ ඔය සතර සතිපට්ඨානෙම වඩනවා කියන එකම තමයි. ඒ කියන්නේ සිහිය. එහෙනම් හුස්ම රැල්ල ගැනත් මොකක්ද තියෙන්නේ? සිහිය. එතකොට දෙතිස් කුණපය ගැනත් මොකක්ද තියෙන්නේ? සිහිය. ඊළඟට මෛත්‍රිය ගැනත් මොකද තියෙන්නේ? සිහිය. ඒ වගේම ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා කියන තැනක් තියෙන්නේ සිහිය. එහෙනම් නෙදා ගන්නවා කියන දේ. නිින්ද ගියාම නිින්ද ගියාම සීය නැහැ. නිින්ද ගියාම සතිය නැහැ. නිින්ද ගියාට පස්සේ අර නේද ඒ හිත් પરම්පරාව දැන් ඔයගොල්ලෝ හීන පේනවා කියන තැනත් තියෙන්නේ මොනවද හිත් ඈ? ඔන්න ඔක තේරුම් ගන්න. දැන් ඔයගොල්ලෝ භවංගීතයේදී අර හීන පේන්නේ නැතුව හුඟා ගැඹුරේ නිින්දට ගියාම විතරයි හිත භවංගීතියේ. හිත භවංගී නැති වෙලාවට මොකද වෙන්නේ? එයා අවදි වෙලත් නැහැ අර භවංගෙට ගිහින් නැහැ. ඒ අතර මැද වෙලාවේ මොකද වෙන්නේ? ඔයාලගේ හිත නැවත නැවත මනයි මේ මනේ ප්‍රසාදයේ මේ දෙක එකතු වෙලා අනිවාර්යයෙන් මෙතන හිත හදන. ඒවා තමයි ඔයාලට හීන කියලා කියන්නේ. හීන පේනා නේද? එහෙනම් නිින්ද ගියත් ඒ හිතකින් මරුණත් මොකද වෙන්නේ? <laughs> එතනදී ඔයගොල්ලෝ දන්නවද කුසල් පහළ වේද? අකුසල් පහළ වේද කියලා එහෙම දන්නවද? මේක තමයි ඇති. එහෙනම් මතක තියාගන්න අර නිින්දෙන් මැරුණට වඩා කට්ටිය නම් කියනනේ නිින්දේ එයා නිින්දෙන් වල කිසි කරදරයක් කිසි දුකක් ඉන්නේ නැහැ කියලා එහෙම කියන. එයාට දැන් මේක තියෙන හිත් එක්ක බලපුවාම උනතරම් අභාග්‍ය සම්පන්නද. නිින්දෙන් මැරෙනවා කියන්නේ. මේ වෙලාවේ මැරුණා නම් ඔන්න පොඩ්ඩක් හරි සිය පාත්තන්න හරි අපිට පුළුවන්. අර වෙලාවේ හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයගොල්ලෝ භාවනාව දිගට කරගෙන මේ හිත්වල ඇති වෙන්නේ නැති වෙන බලලා පුරුදු කරපුවාම අර හීනෙනුත් මොකද ගන්නෙ ඒ හීනෙන් ඇති වෙනා වූ හිතලට ඇති වෙන නැති වෙන බලන්න හිත පුරුදු වෙනවා ඒවත් පේනවා මේවා අනිත්‍ය මේ මේ මොකක්ද මේ අනිත්‍යයි නේ මේකත් අනිත්‍යයි නේ කිය ඇතුලේ ඒ හීනෙනුත් වැඩ කරනවා එහෙම තියෙනවා ඒ ඔයගොල්ලෝ එහෙම එකක් නැත් දැන් බලන්න ඒ හීනෙන් හිතන් තියෙන එක දිගට පුරුදු කරපුවාම දැන් මට ඉස්සර එකක් තිබුණා මේ කාලේ දැන් මම මොන උසස් පෙළ පාඩම් කරන දැන් account හදනවා දැන් ඒ ගණන් හදන්න එපා හරි දිගට හදන්න ඕනේ. බැලන්ස් ෂීට් ඔක්කොම එනකන් හදාගෙන දිගට යන පැය ගාණක් ඉතින් ගාණ හදන්න තියෙනවා. ඉතින් ඔක හොඳට හොඳ අවධානයෙන් හදන්න. ඊට පස්සේ නිින්ද ගියාම මොකද වෙන්නේ? අර accounts balance කරනවා. හිතේ මේ බැලන්ස් කර කර තමයි ඉන්නේ හොඳට මතකයි ඉන්න. ඉතින් ඒව මතකයි. එතකොට දැන් බලන්න අපි අර කරන දේ එනවා නේද දෙන්න. එනවා ගිතාන් සිහිය ප්‍රාර්ථනා නම් නිින්දෙදි ඒ සිහිය අනන. කරලා බලන්න. ඒක නේද කරපු අය දන්නවා. නැති කට්ටිය මම උඩ බලා ඉන්නවා. දන්නේ <laughs> දන්නේ නැහැ නේද? මේ අත්දැකීමෙන් කියන්නේ නම් ඒවා. මම දන්නා ඒවා තියෙනවා මෙහෙම වෙනවා කියන එක දන්නවා. ඒකට අර වගේ ගත්ත අරමුණ අර විදිහේ ලෞකික අරමුණක් නම් මේක රැයට නැවත නැවත මෙනෙහි කරනවා කියන එකක් දන්නවා. මේ විදිහට ඇතිවීම නැතිවීම බලනවා නම් ඒක හැමතැනම වැඩ කරනවා කියලා දන්නවා. තේරෙනවද? නින්දෙන් වුණත් අරමුණක් ආවත් එතන බය වෙන්න දෙයක් නෑ ඔයගොල්ලෝ. දැන් බලන්න මොන තරම් ආරක්ෂාවක්ද මේ දෙන්නේ නේද? මේක තමයි නියම ආරක්ෂාව. කාටද? තමන්ගේ මේ සංසාරයේ තියෙන ආරක්ෂාව මේ දෙන්නේ. මේ භවයේ තියෙන මේ ආරක්ෂාව නෙවෙයි. මේක සංසාරයෙන් ආරක්ෂාව තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ. පොඩි වැඩක් නෙවෙයි ඒක. නෑ එතකොට ඊළඟට දෙන්නේ සත්පොඥංගේ ඒ වගේ සතිය පාත්තනකොට මොකක්ද ඇති වෙන්නේ? ධම්ම විචය ධම්මවිචය සම්බොජ්ජංගය. ඒ කියන්නේ ඔයත් ඔය වගේ සතියෙන් වඩනකොට ඔයගොල්ලන්ට මොකක් හරි ධර්මතාවයක් මෙනෙහි වෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතමුකෝ ඔයත් මෙහෙම ඇහත් වර්ණ රූපය චක්කු විඥානය තනාදි වශයෙන් ඒ භාවනා කරනවා කියලා. කරනකොට ඔයත්න්ට මේක තේරෙන්න පටන් ගන්නවා මෙතන ධර්මතා ටිකක් විතර. මේ ඇහි තියෙන්නේ මොනවාද? මේ ධාතුනේ මොනවත් නැහැ කියලා. අර අවබෝධයක් වෙනවා සතිය වලට. ආන් ඒක තමයි ධම්ම විචේ. හැබැයි මොකද්ද කියලා කියන්න බෑ. ඒක මොකද ඒක පටිච්චසමුප්පාදයක් කියන්න පුළුවන්. ආ මෙතනින්ද මං තණ්හා වෙන්නේ. මෙහෙම කරොත් නේ තණ්හා වෙන්නේ. එහෙනම් මේ මෙතනද මේ වේදනාව වෙන්නේ මේ වෙන්නේ. ඔය වගේ මොකක් හරි ඔයාලට තේරෙනවා. හ්ම් මේ මෙතනද මගේ වැරද්ද තියෙන්නේ කියන එක පේනවද නැද්ද කියලා. පේනවා. ඒ වගේ ධර්මයක් පේන්න පටන් ගන්නවා. ඒකට තමයි කියන්නේ ධම්මවිචය සම්බොජ්ජං කියන්නේ. කොහොම ධර්මයක් එනකොට මොකද වෙන්නේ? ඔයාලට හිතෙනවා මේක දිගටම කරන්න ඕනේ කියලා. ඒ වැඩේ ඒ කරන වැඩේ දිගටම කරන්න ඕනේ කියලා එකක් වෙනවා. ඒක තමයි කියන්නේ විරිය කියලා. ඒකට කියනවා විරිය සම්බොච්චංගය කියලා. ඉතින් මම විරිය මේ විදිහට කරනකොට තමන්ගේ හිතට ලොකු ප්‍රීතියක් දැනෙනවා. ඇයි? මෙච්චර කල් අර කාම ලෝකයේ හිටපු හිත දැන් මේ ධර්මතා යථාර්ථය ලෝකයේ සත්‍ය දකින්න දකින්න සත්‍ය දැකීමේ ප්‍රීතිය හිතට එනවා. ඔය ප්‍රීතිය ආපු එකක් කොහේ හරි භාවනා කරනකොට දැන් ඔයගොල්ලෝට ආපු ප්‍රීතියක් තියෙනවා. ආයෙ නිකන් මම මෙහෙම භාවනා කරනකොට මෙහෙම මේ අවබෝධ වුණා කියලා හිතන්නකො. එනකොට මොකද එන්නේ හිත? ආයෙත් ප්‍රීතිය. ආයෙත් ප්‍රීතිය. ඉතින් ওই ප්‍රීතිය දිගින් දිගට දිගින් දිගට වඩනවා නම් ඒකට කියන ප්‍රීතිතම් වොච්චංගේ වඩනවා කියලා. ඉතින් ඒකට අර මුලින් ඉඳන්ම ආයෙ කර කර ඉන්න ඕමනාකුත් නෑ. සමහරවිට අර විදිහට මතක් කරගත්ත එන අටක් ගන්න. ඉතින් ඒ විදිහට ප්‍රීතිය පස්සද්ධිය පස්සද්ධිය කියලා කියන්නේ අර පිච්චිච්ච කෙනා රාගයෙන්, දේශයෙන් හැම පිච්චිච්ච කෙනා අරේම තනසිල්ල තැනකටපත් වෙනවා. කයත් නිවෙනවා, හිතත් නිවෙනවා. හරි නිදහස්. දැන් ඔයගොල්ලෝ භාවනාවේදී හරි කයෙම හරීම සැහැල්ලු වෙනවා. හිතත් මොකද අර හිත අර ගිනිගත්ත හිත උදේ අර ගාහන්ද මරන්න හිතාගෙන හිටපේව ඔක්කොම දැන් අයින් වෙලා හරීම නිදහස් හිතක් ඇති වෙනවා. ඒක හරීම මේ ඒක කියන්න බෑ ඒක හරිම සැහැල්ලුයි. එහෙනම් හිතත් සැහැල්ලුයි, කයත් සැහැල්ලුයි. ඉතින් ඕක නැවත නැවත මතක් වෙනකොට මේ නිසයි මේ කොනේ කියන එක. ඒ කියන්නේ තමන්ගේ යථාර්ථය මේ විදිහට අවබෝධ කරගන්න කොටයි උනේ කියනකොටම අර පස්සද්ධිය නිකම්ම දැයි. පස්සද්ධිය දැයි. ඊළඟ සමාධිය මොකද? ওই පස්සද්ධියත් එක්ක තමයි මොකද හිත තැම්පත් වෙන ඒකාග්‍රය. ඒ තුළම හිත උපේක්ඛාටපත් වෙනවා කියලා කියන්නේ හිත ඇලෙන්නේත් නැහැ ගැටෙන්නෙත් නැහැ මේ යථාර්ථය අවබෝධ වෙච්ච තැනම ඉන්න පටන් ගන්න. එහෙනම් ඕගොල්ලෝ හිත යම් කිසි කෙනෙකුට මතක තියාගන්න ගොඩාක් දුවන කෙනෙක් ඉන්නවා. ඒ දුවන කෙනාට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධම්මවිචේ විරිය ප්‍රීති කියන මෙන්න මේ පොඥංග ටික වඩන්න කියලා කියනවා. ඒ කියන්නේ අර වගේ සිතක් ධර්මයක් අරගෙන මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒක වඩන්න කියලා කියනවා. එතකොට හිත සමාධියක් තියනවා නම් ඉතිරිච්චේ ස්වභාවයෙන් නැතුව දැන් අපිටත් එහෙමයි දැන් ওই මුල් කාලයේදී ඔයගොල්ලෝ භාවනා කරනකොට හිතක් හරි මොකක් හරි දිහා බලාගෙන ඉන්නොත් ඉස්සල්ලාම මුලින් භාවනා කරනකොට ඇහැට රූපයක් එනකොට හිතක් කියන්න ඕනේ. කනට ශබ්දයක් එනකොට හිතක් කියන්න ඕනේ. ඉතින් ඔහොම කර කර ඉතින් ගෑහන්ට ඉතින් ෆයිට් එකක් දිවි තමයි මේක කරන්නේ. එතකොට ඒ වඩන්නේ මොකද්ද? සති ධම්ම විචේ විරිය ප්‍රේති කියන කැලේ තමයි ඒ වැඩේ. කාලයක් ගිහිල්ලා ටිකක් කල් භාවනා කරනකොට ඔන්න එකක් දෙකක් කියන ගමන් ටක් ගාලා හිත මොකද වෙන්නේ? මෙන්න සමාධිගත වෙන්නේ. ඒ කියන්නේ අය මුකුත් නෑ දැන් සමාධිය විතරයි ඉන්නේ. දැන් අර අරවා බලන්න හිතෙන්නේ නැහැ ඒවා එන්නේ නැහැ. එහෙනම් දැන් එයා වඩන්නේ මොකද්ද? පස්සද්දි සමාධි උපේක්ඛ. එහෙනම් දැන් මේ කොටස් දෙකකට මේක මොකද වෙන්නේ? වැඩෙනවා. කාලයක් යනකොට ඒක තේරෙනවා. හැබැයි මේ දෙපැත්තම අවශ්‍ය වෙන. එතකොට මේ සත්බොධ්‍යංග. ඊළඟට දෙන්නේ මොකද? චතුරාර්ය සත්‍ය. ඉතින් දුක්ඛ සත්‍ය නේද අපි අර ඉස්සල්ලාම සද්දා භාවනාව කියලා කරේ. ඈ ඉපදෙනාම නිරේ ඉපදුනාම දුක්ඛයි, තිරිසන් ලෝකේ ඉපදුනාම දුක්ඛයි. ඒ ධර්මය අරගෙන චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය කියන ධර්මය අරගෙන දිගින් දිගට මෙනෙහි කර. කරා නේද? එහෙනම් දුක්ඛ සත්‍ය. එහෙනම් ඔයාල දන්නවා දුක තමයි ශ්‍රද්ධාවට ශ්‍රද්ධාව ඇති කරගන්න වෙන මූලික කාරණා මොකද්ද? දුක. දුකම තමයි. ඒ දුක තමයි අපි මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් දුක්ඛ සමුදය මේ දුකට හේතුව තණ්හාවයි කියන කාරණා පේන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක නිරෝධය තමයි දුක නැති කරනවා අශේෂ විරාග නිරෝධෝ චාගෝ පිටිපට පටිනිස්සග්ගෝ මුක්ති අනාලය. චුට්ටක්වත් ඉදිරිය නැතුව අතාරින්න කියලා කියන්නේ. ඒකට යන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. චතුරාර්ය සත්‍යය භාවනාව ওই විදිහට තියෙනවා. ඉතින් අපි මේවා අවබෝධයෙන් කොටස් කොටස් කරලා තියෙනවා. අපි බලමු ඊට පස්සේ. එහෙනම් දැන් ඔන්න දැන් හතරයි තව කියලා දුන්නේ නේද? මොකද්ද? කාය අනුපස්සන, වේදනා අනුපස්සන, චිත්තාන අනුපස්සන, ධම්ම අනුපස්සන. දැන් තියෙන්නේ අවසානයේ දෙක තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක්. ඒක සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, ආයාම, සති, සමාධි. මේ ටික මම අන්තිමට කියන්නම්. මොකද ඒකත් කොටසක් විදිහට එනවා නේද? <clears throat> ඊළඟ සතර සම්‍යක් ප්‍රදාන වීරිය තියෙනවා. එතන මොකක්ද තියෙන්නේ? මොන කියනවා මෙතන තියෙනවා චන්දං ජනේති. වායමති. විරියං ආරබති චිත්තං පගන්නාති පදහති කියලා. කියන්නේ මෙතන වෑයම් හතරක් තියෙනවා. පළවෙනි වෑයම තමයි අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුත්පාදාය. ඒ කියන්නේ දැන් ඔන්න බලන්න ඒක තියෙනවා මෙතන අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන අනුත්පාදාය. ඒ කියන්නේ මේ වෙලාවේ නැති මේ වෙලාවේ නැහැ කියන්නේ අනුප්පන්නන ඉපදිලා නැති පාපකානං කියලා කියන්නේ පාපක අකුසල ධර්මයන් පාපක අකුසල ධර්මයන් අනුපාදාය නැවත උත්පාදනය නොකරන දැන් ඔයගොල්ලන්ට මේ වෙලාවේ කාමච්ඡන්දයක් නැති වෙන්න පුළුවන් නේද එහෙම රාගහිත මොකක්වත් නැහැ තරහක් නැහැ හැබැයි ඔයගොල්ලෝ පාරට යනකොට මොකද වෙන්නේ එන්න පුළුවන්. එළියට යනකොට එන්න පුළුවන්. එහෙනම් දැන් නැති එක මොකද කියන්නේ? අය එන්න දෙන්නේ නැති වෙන්න ව්‍යායාම් කරන්න ඕන. ව්‍යායාම් ටික තියෙන කොහොමද කරන්නේ? ඒක එහෙම වෙන්නේ නැති වෙන්න චන්දං ජනේති. ඡන්දය ඇති කරගන්න කැමැත්ත ඇති කරගන්න ඕන. ඒ කියන්නේ ඉපදවන්න නැති වෙන්න ඡන්දය ඇති කරන ඒ ව්‍යායාම් කරන්න ඕනේ. මොකද කියන්නේ? ව්‍යායාම් කරන්න ඕනේ ක්‍රියාවලිය. ඊළඟට විරිය ආරම්භ කරන්න ඕනේ. විරිය නැත්තම් බෑ. ඊළඟ චිත්තම් පග්ගන්හාති ප්‍රදාති කියලා කියන්නේ මේකට අදිෂ්ඨාන කරන්න. දැඩි කරලා ගන්නවා මම මෙහෙම කරනවා කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතන ඉඳන් දැන් බස් එකට යනවා නම් හරි වැඩ මේ යනවනේ දැන්. නැති එක එන්න පුළුවන්. එන එක නවත්තන්න දැන් ඉඳන් අදිෂ්ඨාන කරේ නැත්තම් බෑ. නිකන් කරෙන්නේ නැහැ. යන ගමන් ඔයගොල්ලන්ට දැන් අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය කියක එහෙම එන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතන්න ඕනේ. එතන තියෙන අකුසලයක් තියෙනවා නම් මොකක් හරි ඒක මොකද වෙන්නේ? උප්ප ඈ ඊළඟ දෙන්නේ උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනයි. දැන් තියෙන එකක් තියෙනවා නේක නැති කරගන්න අපි වෑයම් කරනවා. අර හතරම කරනවා. අර උඩින් තියෙන ටික කරන්න. ඊළඟ තියෙන්නේ අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උපද. මේ වෙලාවේ නැති එකක් තියෙනවා නේද? දැන් මේ වෙලාවේ සමාධියක් එහෙම නැත්තම් මොකද කරන්නේ? සමාධිය ඇති කරගන්න. සතියක් නැත්තම් සතිය ඇති කරගන්න. ආ ඒක තමයි නැති එක ඇති කරගන්නවා ඊට පස්සේ තියෙන එක මොකද ගන්න ශක්තිමත් කරගන්නවා uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිත තෙතියා කියන්නේ ස්ථිර කරගන්න. දැන් ඔයගොල්ලෝ ගා තියනවා නම් අපි තමයි පළවෙනි ධානයේ ස්ථිර කරනවා කොහොමද පළවෙනි ධානයේ. දැකලා ස්ථිර කරන හැටි. ඒ කියන්නේ තියෙන එක ඒ නැවත නැවත ස්ථිර කරන එකයි කරන්නේ ඔයගොල්ලෝ. තියෙන කුසලේ අය වැටුනොත් එහෙම අර කුණුගරට ඒඳ තියෙන එක ස්ථිර කරලා. අසම්මෝසය වැටෙන්න දෙන්නේ නැති වෙන්න. ඒක තමයි අර කියන්නේ. පළවෙනි ධානය කියලා. නැත්නම් හිතක් නම් දිගටම හිතක් කියලා මෙනෙහි කරන්න. ඊළඟ බීයව භාවය. ඒ කියන්නේ දියුණු බවට පත් වෙනා නිකන් නෙවෙයි දියුණු වෙන්න නම් මොකද කරන්නේ? දැන් ගයක් හදනවා නම් ගලින් ගල ගලින් ගල වැන්දි නැත්නම් ගේ හැදෙන්නේ. ඒ වගේ මේකත් එහෙමයි. පියවරෙන් පියවර තියන්න. නැත්නම් නිකම්ම නිකම් හිතියට වෙන්න හිත දියුණු වෙන්න නම් දියුණු කරගන්න වැඩපිළිවෙල ටික ටික පුරුදු කරන්න හිතට. හැම වෙලේම දවසට ටිකක් හරි පුරුදු කරන්න. ඉඳලානේ මේ පුරුදු වෙනකොට ඒක යනවා ඉස්සරහට. පුරුදු කරන විදිහට තමයි දෙන්නේ. බීයෝ භාවාය වේපුල්ලා විපුල බවට පත් කරගන්න උත්සාහ කරන භාවනාව කියලා කියන්නේ නැවත නැවත කරනවා කියලා. එහෙනම් භාවනාත්මකව කරනවා කියන්නේ නැවත නැවත නැවත මේක කරන්න. ඊළඟට පාරිපූර්ණයා කියලා කියන්නේ පරිපූර්ණක් බවට පත් කරගන්න ඕනේ චන්දං ජනේති අර ටිකම තමයි. එහෙනම් ඔන්න හතරක් තියෙනවා. ඒකට කියනවා චත් මොකද්ද? සතර සම්‍යක් ප්‍රදාන වීරිය. එතකොට හතරනේ. එහෙනම් මේ හතර අපි ඔය කමඨහන් වඩනකොට වැඩෙනවද නැද්ද? වැඩෙනවා. ඊළඟ තියෙන සතර irdipaද. එහෙනම් සතර irdipaද කියලා කියන්නේ අපේ irdiya කියලා කියන්නේ නිවන නැමැති irdiya. irdiya කියලා කියන්නේ සිද්ධියක්. ලබා ගන්න නිවනින් අපිට ඕනේ මොකක් හරි දැන් අරමුණක්නේ. එහෙනම් අරමුණක් ලබා ගන්න උපකාර වෙන ධර්මතාව තමයි මේ ධර්තිපාද කියලා කියන්නේ. කීයක් වනද? හතරක් වුණා. එහෙනම් ඡන්දය. ඡන්දේ නැත්තම් බෑ. ඡන්දය කියන්නේ කැමැත්ත. හ්ම් නැතර පෙට්ටියට දාන එක නෙවෙයි ඈ. ඒක ඇවිල්ලා වෙන කතාව. මේ කතාව ඇවිල්ලා නිවන ඕන කියලා. ඒ කියන්නේ ලෝකෝත්තර නිර්වාණයට යන්න හිත කැමතියි. දැන් ඔයගොල්ලන්ට කැමැත්තක් නැත්නම් භාවනාවක් කරන්න හිතෙන්නේ දැන් මට නිවන් දකින්න ඕන කියලා ඒ ඒ චිත්තය දැඩිව හිත ඇතුළට කාවද්දා ගන්න බැරි වුණා නම් ඔයගොල්ලන්ට මෙතන ඇවිල්ලා භාවනා කරන්න බෑ. එතකොට හිත යන්නේ නැහැ එතන. ඒ ඔය ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඉතින් එන එකත් හොඳයි. මොකද කවදා හරි ඇහැරිච්ච දවසට මේක ඇහෙනවනේ. දැන් ඔහොම ඉන්න ගමන් මොකද වෙන්නේ? එන්නකොට එකපාරට නැහැරෙනවා. ඇහෙනකොට චන්දං ජනේති වායමති කියලා ඇහෙනවානේ. ඒ ඇහෙනකොට මේක ඉතින් අර හිතන්න පුළුවන් වෙන එකක් හරි. එහෙම ඉන්නවා. ඉතින් එහෙම නේද? දැන් ඔයගොල්ලෝ නිකම්ම හිතන්න බලන්න gedare ඉද්දී ඔයත්ෝ දැන් අර තමන් කැමති දෙයක් බලන නිින්ද යනවාද? ඇයි යන්නේ නැත්තේ? ඒක කැමැත්තෙන් බලන්න. මෙතනත් එහෙමයි. නිවන කියන එකට කැමැත්ත එනවනම් විතරයි ඊතුරු කාරණා ටික හිත ඇතුළට කාවා දෙන්නේ. නැත්තම් යන්නේ. ඒ නිසා ඡන්දය තියෙන්න ඕනේ. නිවනට ඒ කියන්නේ ඕක ඇති කරගන්න තමයි අර අපි දුක දකින්නේ. දුක බලන්න බලන්න දුක දකින්න දකින්න ලෝකයට තියෙන කැමැත්ත නැති වෙනවා. ලෝකෝත්තර නිර්වාණයට තියෙන කැමැත්ත තමයි ඇති. ඒන් තමයි අපි ඡන්දය. ඡන්දය ඇති කරගන්න තමයි අපි ඉස්සල්ලාම අර දුක්ඛ ආර්ය සත්‍ය ගැන කල්පනා කරන්නේ. ඊළඟ චිත්ත. එහෙනම් නිවන සඳහා හිත මෙහෙවනවා කියන එකේ මෙතන චිත්තය කියපුවාම චිත්ත ඒකාග්‍රතාවය තමයි වැදගත් වෙන්නේ. මොකද්ද චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ සමාධිය. එහෙනම් නිවන් දකින්න කැමති කෙනා මොකද කරන්නද හිත එකඟ කරගන්නද සමාධිය ඇති කරගන්නද. විරිය කියන්නේ අර ඉස්සෙල්ලා කියපු සතර සම්‍යක්ප්‍රදාන වීරියයි. බලන්න එකම දේවල් හැමතැනම තියලා නේද? විරිය. ඊළඟට වේමන්ත වේමන්ත කියලා කියන්නේ ඔය අපි දැන් බැලුවා නේද පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම හුස්ම රැල්ල ඇතිවීම නැතිවීම ඉතින් ආන් මේ විදිහට මේ සංස්කාරයන්ගේ ඇතිවීමක් නැතිවීමක් දකිනවා නම් ඒක තමයි විමර්ශනය කරනවා කියලා කියන්නේ ඒක තමයි වීමංශ කියලා කියන්නේ ඒක ඉද්ධිපාදයක් මේ චතර ඉද්ධිපාද වැළුවා නම් යම් කෙනෙක් භාගතුනා දේශනා කරනවා ආනන්දේ මං සතර ඉද්ධිපාද වටලා තියෙන්නේ සතරවිපාද වටලා තියෙන මට කල්පයක් හෝ කල්පයට වඩා වැඩියෙන් වුණත් ඊට පුළුවන් කියලා කියනවා. හිතන්න පුළුවන්ද? ඒ වගේ Tamanට ඕන විදිහට ආයුෂය වුණත් පාලනය කරගන්නේම පුළුවන්කමක් තියෙනවා. irdipaada වඩපුවා. තේන්දි මේවා තමයි ඉතින් භාවනාව අපි කරන භාවනා කරගෙන යන්නේ. ඒවා වැඩෙනවා එතකොට. ඊළඟ පංචේන්ද්‍රිය. පංචේන්ද්‍රිය ගත්තාම සත්තා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේ පහම. ශ්‍රද්ධාව කියලා කියන්නේ අපේ මේ දුක්ඛය අවබෝධ කරගෙන ලෝකෝත්තර නිර්වාණයට යන පැහැදෙනකොට බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය ගැන පැහැදීම ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව තියෙනවා නැත්නම් යන්න බෑ. ඊළඟ විරිය තියෙනවා. මොකද විරිය කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරියමයි. සතිය කියන්නේ සතර සතිපට්ඨාන. අර ඉස්සෙල්ලා කියපේකම. ඊළඟට සමාධිය කියලා කියන්නේ නීවරණ අයින් කරපුවම හිතේ ඒකාග්‍රතාවයේ ප්‍රඥාව කියලා කියන්නේ අර වීමන්ත කියන එකම තමයි ඇතිවීම නැතිවීම බලනවා නම් ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අනිත්‍යයක් බලනාක නැතිවීම නැතිවීම ඉතින් ප්‍රඥාව. ඔය පහම පින්නතුනේ බලකට යන බල වෙනවා. ඔය පහම මොකද වෙන්නේ? බල වෙනවා. මොකද්ද බල? ඔව් බල වෙන්නේ ඒ පහමයි. අර පහම බලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය පංච බල වෙනවා. ඒ කියන්නේ සතිය කියන එක බලයක් වෙනවා. මම කියන්නේ දැන් මුලින් හරි අමාරු මේක කරන්න පස්සේ නිකම් වෙනවා කියන්නේ. ආන් ඒ වගේ තමයි විරිය බලයක් වෙනවා. සමාධිය බලයක් වෙනවා. ශ්‍රද්ධාව බලයක් වෙනවා. ශ්‍රද්ධා බලයක් උනාට පස්සේ කවු කවුරුවත් බුදුහාමුදුරුවෝ කියන අමුතුවෙන් ශ්‍රද්ධාවක් ඇති කරගන්න කියලා එහෙම කියන්න ඕනේ නැහැ. ඇයි? ආයෙ මොනා කිව්වත් බලයක් උනාට පස්සේ එයාට ආයෙ කවුරුවත් අපහැදෙන දෙයක් කිව්වොත් එහෙම අපහැදෙන්නේ නැහැ. එයාට ඒ තරම් බලයයි බලයක් තියෙනවා. ධර්මය ගැන බලයක් තියෙන දවල්වල භාවනා කරලා මේ අවබෝධයන් ලබා ගත්තට පස්සේ කවුරු හරි කියනවා නම් ඒක ඒකේ නෙවෙයි ධානය නෙවෙයි කිව්වට තමන් දන්නවා ඒ සමාධිය ඔයාට ඔයාට බලයක් කියලා. එතකොට දන්නවා මේකම තමයි සමාධිය. අය කවුරුවත් මේක සමාධිය නෙවෙයි කියලා කියන්න දෙයක් නැහැ. Taman දන්නවා මේකම තමයි කියන්නේ. එහෙනම් බලයක් කියලා. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම බලයක් බවට පත් වෙනවා. ඔකට මම දෙන උදාහරණයක් තමයි මතක තියාගන්න. ඒ ඉන්ද්‍රිය ධර්ම බලයක් බවට පත් වෙනවා කියලා කියන්නේ අපි හිතමුකෝ මේ පස් දෙනෙක් මොකක් හරි පොල්කොටයක් වගේ එකක් අලු කර යනවා. ඉතින් ස්ටේජ් එකක් වගේ එකක් උඩ තියෙනවා. උඩට නක් ගන්න ඕනේ. දැන් මේ පස් දෙනා මොකද කරන්නේ? උස්සන්නේ. උස්සලා තමයි තියන්නේ. එහෙනම් මේ පස් දෙනාම උස්සනවා. එතකොට මාර්ගඵල ලබන අවස්ථාවකදී ඔය ඉන්ද්‍රිය ධර්ම බල බවටපත් වෙනවා. ඒ බල බවටපත් වෙනකොට මේ ඉන්ද්‍රිය ධර්ම ටික සමාන වෙනවා. එකක් වැඩි වුණාට එකක් අඩු වුණාට එහෙම නිවන් දකින්නත් බෑ. දැන් ඔයගොල්ලෝගේ ශ්‍රද්ධාවෙන් වැඩි වුණොත් එහෙම නිවන් දකින්නේ නෑ අයියේ. ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම ඔයගොල්ලෝ භාවනාවේ ප්‍රඥාව ඇති කරගන්න නැතුව ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම අනුකූරක් පත්තු ගන්න දුවන. භාවනාව මැදදී. දැන් මම කියන එක තේරෙනවද? ඒ කියන්නේ ඒව අතහරින්න ඕනේ වෙලාවේ. දැන් ඒ කියන්නේ ශ්‍රද්ධාවට දැන් මෙහෙමයි කියලා. දැන් භාවනාවේ දැන් හොඳට මේ භාවනාව වැඩි වැඩි ඉන්නවා ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම එහෙම මං ළඟින් ගියොත් එහෙම භාවනාව නැගිට මේවා කරලා නැගිටින්න හදන. අපරාධේ. එහෙම එකක් නෙවෙයි දැන් කියන්නේ. ඒකතකොට ඒක අර වැරදි පැත්තට යන්නත් පුළුවන් සමහරවිට ශ්‍රද්ධාව මේක මේවා බවට පද එහෙම නෙවෙයි මේ ශ්‍රද්ධාව අවශ්‍ය ප්‍රමාණයට වැඩෙනවා ඒ වගේම ඒක අවශ්‍ය ප්‍රමාණයට වැඩෙන්නත් ඕනේ සමාන වෙන්නත් ඕනේ දැන් ওই ශ්‍රද්ධාව වැඩි වුණ හින්දා තමයි බාහ්‍ය දාර්ශනිකයට පරිසරේ කමඨාන දෙන්නේ බුදුහාමුදුරුවෝ මහා ශ්‍රද්ධාව යන බුදුහාමුදුරුවෝ මෙහෙම වැඩෙන්නේ නේද එක්තරා දේවතාවෙක් කියන බ්‍රහ්මරාජයෙක් ඇවිල්ලා කියනවානේ බාහ්‍ය දාර්ශනිකයට ඉතින් එයාගේ කතාව ඔයත් දන්නවා මං හිතන්නේ ඉතින් මේ කතාවේ වෙලාව මදි වෙනවා මට මේ කතා ගොඩක් කියන්න ගියොත් ඉතින් එයා ඔය දර කෑලි වලින් එයාගේ නැව එහෙම සම්පූර්ණම මුහුදුපත් වෙනවා ඉතින් බොහොම ආවරේ පීනගෙන ඇවිල්ලා ඉතින් අඳින දෙයක්වත් නැහැ දර කෑලි ටිකක් පටලවගෙන ඉන්නවා ඉතින් මිනිස්සු මෙයා නිර්වතින්ගේ මෙවයින් ඉන්න හරිම අල්පේජ්ජයි කියලා රහතන් වහන්සේ නමක් විදිහට තමයි සලකාගෙන දන් එහෙම දෙනවා මිනිස්සු ඉතින් මෙයාත් ඒ විදිහට අඟපාගෙන ඉන්නවා බ්‍රහ්ම ලෝකේ ඉන්න මෙයාගේ යාළුවෙක් රහතන් වහන්සේ නම ඉස්සර යාළුවෙක් ඔය නේද හත් දෙනෙක් මේ භාවනා කරලා දැන් එක්කෙනෙක් රහත් වුණා එක්කෙනෙක් අනාගාමී. ඒ අනාගාමී වෙච්ච යාළුවා ඉන්න උඩේ රහත් වෙලාද. ඒ යාළුවා ඇවිල්ලා කියනවා ඔබ රහත්ය රහත්ගේ ධන්නේවත් නැහැ. ආ බුදුහාමුදුරේ ඉන්නා චේතනාරාමේ ගිහලා රහත් වෙන හැටි අහගන්න කියලා කියනවා. ඉතින් ඔය වෙලාවේ බුදුහාමයි පරණ මතක තියන්න මැරෙනකම් භාවනා කරපු එක්කෙනෙක් නේ. කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ අන්තිම දාන වේල වළඳලා එක්ක මම මැරෙනවා එක්ක නිවන් දකින්නවා කියලා භාවනා කරා. ඒක විපාක විදිහට තමයි මේ හම්බෙන්නේ. දැන් ඔයගොල්ලොත් එහෙම අන්තිම කෑම වේල වළඳලා බලන්න. ඉතින් ඒක ආනිසංශයක් තියෙනවා. බලන්න. එක්කම මැරෙනවා එක්ක භාවනා කළ නිවන් දකින්න. අර කා ගල උඩට නැගලා බහින්නේ මැරෙනකම් භාවනා කරනවා කියලා නැග්ගා නේද ගහට ගල උඩට. ඒ හත් දෙනේ. මෙතුන් වහන්සේලා. ඒ නිසා ඒ විදිහට අවසානයේදී මොකද කරේ භාගතුන් වහන්සේ ළඟට මහා ශ්‍රද්ධාවෙන් දූගෙන යනවා. භාගතුන් වහන්සේ දකිනා මේ ශ්‍රද්ධාව වැඩි ඉන්දිය ධර්ම බලනවනේ. ප්‍රඥාව අඩුයි. එහෙනම් බාහිර තුන්වෙනි සැරේට තමයි බාහිරට කමඨාන දෙන්නේ දිත්තේ දිත්ත මත්තන් කියන කමඨාන. ඒ වෙලාවේ තමයි බාහිර ජාල් කිරේගේ ඉන්දිය ධර්ම ටික සමාන වෙන්නේ. සමාන වෙන වෙලාවේ බුදුහාම කමඨාන දෙනකොට මොකද වෙන්නේ අවබෝධ වෙනවා. නැමෙ ඉන්දිය ධර්ම බල ධර්ම ඒවා සමාන වෙන්න අවශ්‍ය ප්‍රමාණයට වැඩෙන්න ඕන මේ භාවනාවට. නැත්තම් වෙන්නේ ඉතින් ප්‍රඥාව බලධර්ම. ඊළඟට දෙන්නේ මොකද්ද? සත්ත්ව බොජ්ජංග. මේ ටික මම කලින් කිව්වා නේද? ඒ අර ඉස්සලා කියපු ටිකම තමයි සත්ත්ව බොජ්ජංග. ඊළඟට එන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවසාන වශයෙන්. සම්මා දිට්ඨිය. සම්මා සංකප්පය අනාදි වශයෙන් තියෙනවානේ. අපි බලමු දැන් ඔයගොල්ලෝ භාවනා කරනකොට සම්මා දිට්ඨියක් තියෙනවා ඕන භාවනාවක්. දැන් සම්මා දිට්ඨියක් තේරෙනවද කියලා බලමු. අපි හිතක් කියන කමඨාන ගමුවා. දැන් ඇහැට රූපයක් එනකොටම යම්කිසි කෙනෙක් හිතක් කියන කමඨාන වඩනවා. මෙච්චර කල් මේකට හිතක් කිව්වේ නෑනේ. මොකද කරේ? ඒ මේක මේ එන අරමුණත් එක්ක එක්ක ඇලුනා, එක්ක ගැටුණා, තණ්හාව ඇති කරගෙන දුක්ඛයටපත් වුණා. එහෙනම් එයාට එතන සම්මාදිට්ඨියක් තියනවාද? එහෙනම් දැන් එයා ධර්මයක් ඇහුවා මෙතන තියෙන හිතක් විතරක් කියලා දකින්න කියලා. ඒ ධර්මය අහලා ඒ අනුව දැන් මෙයා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ක්‍රියාත්මක වෙන හිතේ එහෙනම් එයාට සම්මා දිට්ඨිය තියෙනවාමයි. නැත්නම් එයාට ඒක වඩ වඩන්න බෑ. එහෙනම් සම්මා දිට්ඨියක් තියෙන හින්දා ඇහැ ළඟට එන රූපය දකිනවා හිතක් කියලා. කන ළඟට එන ඒවා දකිනවා හිතක් කියලා. නහය ළඟට එන ඒවා දකිනවා හිතක් කියලා. දිව ළඟට එන ඒවා දකිනවා හිතක්. කයට එනකොටත් දකිනවා, මනට එනකොටත් දකිනවා. එහෙනම් එතන යාට සම්මා දිට්ඨිය තියෙනවාමයි. සම්මා දිට්ඨියක් තියනවා නම් එහෙනම් ඊළඟ තියෙන යාට සම්මා සංකප්පයක්. ඒ කියන්නේ එයා අතහරිනවා. ඉස්සර ලස්සනයි කියපු එක අතහැරිය. ඒ කියන්නේ එක්කම. තරහ ගන්නෙත් නැහැ. හිංසා පීඩා කරන්නෙත් නැහැ එහෙනම් එතන. එහෙනම් සම්මා සංකප්ප. සම්මා දිට්ඨියක් තියෙනකොට හිතක් හිතක් කියන කමටහන අරනකොට එයාගේ හිතේ අනිවාර්යයෙන්ම සම්මා සංකප්පේන සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා සංකප්පේ. සම්මා සංකප්පය දෙනවා නම් සම්මා වාචා. දැන් එහෙනම් මෙච්චර කාල ලස්සනයි හොඳයි කිය කිය බොරු කියපු එක දැන් මොකද වෙන්නේ? එහෙනම් දැන් කියන්නේ හිතක් කියලා. නැත්නම් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා. ඉතින් එහෙම කියනකොට මුසාවාද නැහැ. දැන් ලොකු මුසාව මොකද්ද? මේ කය මගේ කියලා ගන්න එක මුසාව. ලස්සනයි කියන එක මුසාව. දේව නැති වෙලා යනවා. එහෙනම් ඔය සම්මා වාචා ඊළඟදී සම්මා කම්මන්ත. ඔය සම්මා වාචා කියන එක අත්‍තරම ගැඹුරුම කතාව තමයි මොකක්වත් කතා නොකර ඉන්නේ. කතා නොකර ඉඳගෙන විතරක් නෙවෙයි ඊට පස්සේ අවසානයේද මේක මගේ කියලා හිතෙන්ම ගන්න නැතුව ඉන්නවා නම් අන්න එතන තමයි සම්මා වාචාපේ. නිවන හැර වෙන මොකක් ගත්තත් එයා මුසාවක් ගත්තේ කියලා වෙන. මොහොත ධර්මයක්මයි. නිවන විතරයි ඇත්තක් තියනවා නම් තියෙන කියලා පේනවා. ඊළඟ සම්මා කම්මන්තයක්. දැන් ඒ ඇහෙන් රූපයක් එනකොට හිතක් කියලා බලනවා නම් කනෙන් ශබ්දයක් එනකොට හිතක් කියලා දන්නවා නම් එයාගේ ප්‍රාණඝාතයක් වෙනවද? නෑ ප්‍රාණඝාතය අතක් උස්සන්නේවත් නෑ දැන් සතෙක් මරන්න. නෑ නේද? මధుරයක් මරන්නවත් ඕනේ නෑනේ දැන් එහෙම අවශ්‍යතාවයක් නෑ. මොකද නිවන් දකින්න යන්නේ. ඈ මගේ කියන එක අතහරින්න යන. ඒ කියන්නේ කයත් මගේ කියන එක අතහරින්න යනවා. ඉතින් කය කායවත් කමන්නේ. ඒක. අතහැරින ඇත. අදත්තාදාන යන්නේ අරකම් කරලා දැන් පෝෂණය කරන්න දෙයක් නෑ යට. කාමිත්‍යාචාරයක් නෑ. එහෙනම් තමන්ගේ වචනයත් සංවරයි, කයත් සංවරයි. එහෙනම් එතන තේරෙනවා ඊළඟ සම්මා ආජීවය මෙන්න මේ කාය වාක් දුස්චරිතයෙන් අයින් වෙලා Tamanට දුන්නු දෙයක් අරගෙන ජීවත් වෙනවා දුන්නු දේ දුන්නු අරන් ජීවත් වෙනවා එහෙනම් එයා ඉඳ ගන්නවා නම් ඉඳගන්නේ හිට ගන්නවා නම් හිටගන්නේ ඇවිදිනවා නම් ඇවිදින්නේ නිදා ගන්නවා නම් නිදාගන්නේ කන්නේ බොන්නේ ඔක්කොටම මොකේද මෙන්න මේ වැඩේ කරා දැන් ඔයගොල්ලෝ මේ පැය හතර සම්මා ආජීවයෙන් ගැටේ ගැටේතු කරනවා කියලා කියන්නේ අර වැඩේ කරනවා නම් ඔයාලා මේ වෙලාවෙත් ඉන්නේ මොකේද? සම්මා ආජීවය. දැන් ඔයගොල්ලෝ ඔහොම ගිහිල්ලා වැඩට යනකොට අය යන්නේ සම්මා ආජීවයට. ආයෙත් වෙන එකක් කරනකොට ඒක සම්මා ආජීවයක් නෑ. ඒතර පොතේ නම් තේනවා ඉතින් අර ලෞකික සම්මා දිට්ඨිය යටතේ යටතේ මේ වගේ වෙලඳාම් ටිකක් කරන්නේ නැතුව අනිත් ඒවා කරපුවාම හරි කියලා. මේ කඩයක් දාගෙන නිවන් දකින්න. හ්ම් නැත්තම් ගොවිතැන් කරලා හරි නිවන් දකින්න බලන්නකො. මේව කරන්නේ නැතුව. එහෙම එකක් නෑ එතන ධාර්මිකව හම්බ කරනවා කියලා එකක් ඉතින් පෙන්නනවා. නමුත් මතක තියාගන්න ගැඹුරින් ගත්තාම මේ කමතහනම යනවා නිවන මාර්ගු කරනවා නම් ඒව ඔක්කොම අතහැරෙන්න ඕනේ. නැත්තම් බෑ. මේ මේ මං කියන ඔක්කොම ඉතින් ගෙදර ගිහින් අතාරින්න නැතුව මේ පැය හතරක් නාදේ. දැන් ඊට පස්සේ තේරෙන්න තේරෙන්න අනිත් ඒවා අතහැරේ. ඒවා අතහැරේ. අවසානයේදී කවුරුත් ඉතින් මේ මම බාරද්වාජාර මේ ගොවියත් අවසානට මොකද වෙන්නේ? රහත් වෙන්න මහාන වුණා නේද? මහාන වුණා නැතුව මේ ගොවිතැන් කර උදැල්ලත් අරගෙන තියාගෙන එහෙම නැහැ. එක භික්ෂුන් වහන්සේ නමක් මට මතක විදිහට උදැල්ල අංගලා එනවා මහාන වෙලා. පස්සේ උදැල්ල මතක් වෙනවා. ආය යන උදැල්ල මතක් වෙනවා. ඉතින් අන්තිමට මොකද කරන්නේ? ඇස් දෙක බැඳලා ඇස් දෙක බැඳලා කරකවල කරකවල උදැල්ල විහිදි කරන ගංගාවට. ඇයි නැත්නම් ගියොත් ඇය හොයා ගන්නවනේ. ඒ වෙලාවේ ගංගාවේ වතුර දැකලා වතුර දැකලා හිත පැහැදුන අර සතුටට එක්ක. අන්න එතනින් තමයි කසින භාවනාවක් ප්‍රගුණ කරලා තිබුණා පෙර ඒකෙන් උපදිලා මේ ඇත්ත තේරෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අපිත් මේවා පුරුදු කරන්න. ඒතර කොහෙන් හරි මේක නේද? ඉවරලා යයි ඉතින්. එහෙනම් සම්මා වායාමයේ අර සතර සම්‍යක් ප්‍රදාන විරියම උතන තියෙනවා. ඒ හිතක් කියන එක දිගට වඩන්න විරිය මේ තියෙන. ඒක කරනකොට අකුසල් එන්නේත් නැහැ. කුසල් ටික දියුන්න. ඊළඟට සම්මා සති කියපුවාම සිතක් කියන කමටහන කරනකොට කොයි අනුපස්සනාවද දෙන්නේ? චිත්තාන් පස්සනාව. හුස්ම රැල්ල ගැන හිතනවනේ. කායාන පස්සන. පංච උපාදානස්කන්ධ හිතනවනේ. ධම්මාන පස්සන. තේරෙනවද? රාබන්නේ මේ ඕන අනුපස්සනාවට. අර ආයතන භාවනා කරනවනේ. ධම්මාන පස්සනාවට. දුක්ඛය අර භාවනා පළවෙනි එක කරනවා නම් අර ජාතිය දුකයි ඉපදීම දුකයි කියලා හිතනවා ඒක කොහටද ධම්මානුපස්සන එනවා නේද එහෙනම් ආන් ඒක තියෙන්නේ එහෙනම් ධම්මානුපස්සන එහෙනම් මේ සතිය පදනම් වෙලා කොහටද යන්නේ සමාධියට එතකොට ඔතන මතක තියාගන්න සිතක් සිතක් සිතක් කියලා කමඨහන වැඩුවත් විතක්ක ਵਿਚාර ප්‍රේති සුඛ ඒකාග්‍රතාවයෙන් පළවෙනි ධ්‍යානචන හැබැයි ඒ ධ්‍යානයක් ආවුණත් එයා මතක තියාගන්න ධ්‍යානයක් මොකද වෙන්නේ? ඒකත් හිතක් කියලා අතාරින්න. විපස්සනායේ ධ්‍යාන මගේ කියලා ගන්න යන්නේ. ඉතින් ඒ දැන් සම්මා සමාධි. ඊළඟට තව තියෙන සම්මා මෙතන ඉවරය. දැන් ඊට පස්සේ තියෙන්නේ ඊළඟ ඊළඟ එක තියෙන්නේ එහෙනම් එතනින් පස්සේ තියෙන සම්මා සමාධියෙන් පස්සේ සම්මා ඥාන. එහෙනම් ඥාන ටික ගැන මම ගිය සතියේ කතා කරානේ. මතකද? සම්මා ඥාන. ඊළඟට තියෙන්නේ සම්මා විමුක්ත ඥාන කියන්නේ අර නවමහා විදර්ශනා මොනවාද උදේවය ඥානය ඇතුළු ඥාන ටික වැඩුණාට පස්සේ ඊළඟ විමුක්ත සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මේ මාර්ගඵල මේ ටික තමයි මේ බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඉතින් ওই හැම එකක්ම මේ කමඨාන් වඩනකොට වැඩෙන. ඉතින් කරගෙන යන්න ඕනේ. මේවා වඩන්න ඕනේ. ඉතින් වැඩෙන්න කමඨාන් වඩන්න ඕනේ. ඉතින් ඒක කරගෙන යන්න පුළුවන් ඔය ඇත්තන්ට. ඉතින් උත්සාහ කරන්නේ බැරි වෙන එකක් නෑ. ඉතින් එන හරියට මේක කරලා බලන්න. නේද? ඉතින් ඔය කියන කමතහන් ටික හරියට කරන්නයි තියෙන්නේ. හොඳයි. එහෙමනම් මේ බෝධිපාක්ෂික ධර්ම ඔයත්තන්ගේ නිවීම පිණිසම හේතු වේවා කියලා සාදුකාරයක්.